හොඳයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත වින්වත්නි අපි નિසරණණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ තුන්වන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ ලිඛිත ප්‍රශ්න තියෙනවා කිපෙත් තියෙනනේ හොඳයි එහෙනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා හොඳයි අවසරයි ගරු ස්වාමින් වහන්සේ මම සතිපට්ඨාන භාවනාවට ආධුනික වෙමි සක්මන් භාවනාව මෙහිදී වම දකුණ ඔසවමි තබමි යනුවෙන් සතියෙන් භාවනාවේ යෙදුණෙමි ටික වේලාවක් ගතවන විට පතුලේ අනින්නාක් මෙන් වේදනාවක් ඇතිවිය. ක්‍රමයෙන් සිත සමාධිගත විය. ඉක්මනින්ම පරයන්ක භාවනාවට ගියෙමි. ආනාපාන සති භාවනාවේ යෙදුණෙමි. අතීත සිද්ධීන් සිහිපත් වෙමින් ආනාපාන සතියට බාධාවක් විය. වීරයෙන් යුතුව එම සිතිවිලි නවතාගත් විට ක්‍රමෙන් හුස්ම නොදැනී ගිය අතර මගේ දෑසට කහා නිල් කොළ සුදු ආදී වර්ණයන්ගෙන් යුතු ආලෝකයන් පෙනිනි. ටික වේලාවක් යන විට මගේ යටිපතුලේ හිරිවැටීම උෂ්ණය සීතල අනින්නාක් වැනි වේදනාවක් ඇතිවිය. ඒ සියල්ලම ක්‍රමයෙන් ශරීරයේ ඉහළට ගමන් කළ අතර හිස් මුදන දක්වාම ගමන් කළේය. නැවත පහළටද ඉහළටද ආදී වශයෙන් දිගින් දිගටම මෙම වේදනාව වේදනාවන් ශරීරය තුල ඇතිවිය. ගරු ස්වාමින් වහන්සේ මෙහි වරදක් හෝ නිවැරදි බවක් ඇද්ද? මා කල යුත්තේ කුමක්දයි මට පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ම්ම් දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මුලදී ටිකක් වගේ ඉතින් වේදනාව එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ කය ඉරියව්වට හුරු වෙලා නැති වුනහම ඉතින් ඉරියව්වට ටිකක් හුරු වෙනකම් යම් යම් වේදනා එන්න පුළුවන්. ඉතින් මුලදී ඉතින් අපිට සමහරලාවට වේදනාව දිහා බලන තරම් තාම හිත හැදිලා නැහැ. දැන් මේ කියන විස්තර අනුව ඒ තරම්ම මේ වේදනාව දිහා බලන මට්ටමක් තාම නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා ඕක මගහරව ගන්න තමයි තියෙන්නේ. හැබැයි පස්සේ ඉතින් හිතේ යම් පමණකට හිතේ සමාධිමත් භාවයක් හැදුනහම ඒ කියන්නේ ආනාපාන සතියෙන් ටිකක් හිත සමාධිමත් වෙලා විනාඩි 20ක් 30ක් තියාගන්න පුළුවන් මට්ටමකදී ඔන්න වේදනාවක් ආවොත් නම් ඒකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒක බලන්න හිත යොමු කරන්න පුළුවන්. සමාධිමත් හිත යොමු කරන්න පුළුවන්. නමුත් මේ කියලා තියෙන විස්තර අනුව තාම ඉතින් මුල හැදෙන කාලේ තියෙන්නේ. ඒ නිසා බලන්න පොඩ්ඩක් ඕනනම් ඉරියව්ව මාරු කළා මේක කරගන්න පුළුවන්ද කියලා නැත්නම් මේකෙන් අත මිදෙන්න පුළුවන්ද කියලා. ඒ අපිට තියෙන يعني ඉරියව්ව මාරු කරනවා කියන එක ඒ තරම්ම මේ ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මාරු කරනකොට එකපාරට මාරු කරන්න යන්න එපා. ඒ කියන්නේ අපි නිකන් ගස්සලා එකපාරට මාරු කරොත් එහෙම අර හැදීගෙන යන එකඟතාවයට බාධාවක් වෙනවා. නමුත් අපිට පුළුවන් නම් දැන් යම් වේදනාවක් දැනෙනවා මේක දැන් ටිකක් ඉන්න අමාරුයි ඉවස ගන්න අමාරුයි එහෙම නැත්නම් මුළු ඇඟේමත් දැනෙනවා. හැබැයි දැන් මේක තාම අරමුණු කරන්න තරම් තාම හිතේ නෑ ශක්තිය. එහෙමනම් ඉරියව් මාරු කරනවා කියන එකට හිතර චේතනාවක් අරගෙන ඒක හිමීට ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරනවා. කකුල පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඊටපු තැන වෙනස් කරනවා. එතකොට අන්න ඒකත් සතියෙන්ම කරනවා. සතියෙන්ම කරනකොට ඊළඟට අන්න තේරෙනවා වේදනාවේ අඩුවීමක් තේරෙනවා. නැත්නම් වේදනාවේ පහව යාමක් තේරෙනවා. ඊට පස්සේ ආයෙත් අපි අරමුණ මේ ආනාපානෙට ගන්නවා. හිත ආනාපානට ගන්නවා. එතකොට එකතකින් අරමුණ වෙනස් වුණා කියලා සතියේ වෙනසක් සතියේ කඩවීමක් වෙලා නැහැ. අකණ්ඩ සතියක් තියෙනවා. අපි අරමුණ අතරමැදදී පොඩ්ඩක් මාරු කරපෙක විතරයි වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් පුළුවන් අපිට ආනාපානේ දිහා බලාගෙන ඉන්න ඉඳද්දිම ඒකට මුල් තැන දීලා අපි ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒ අතරේ නිකන් හොරෙන් වගේ පොඩ්ඩක් කකුල එහාට මෙහාට කළා අර වේදනාව මගහරව ගන්නවා. මේ වගේ දෙයක් කරන්නත් පුළුවන්. ඉතින් කියන්නේ වේදනාවන් එක එක කය එනවා කියන එක ස්වාභාවිකයි. ඒවා ඉතින් අපිට වළක්වන්න අමාරුයි. දැනට ඔය යන විදිහට කියන්නේ සක්මන ගැන මොකක්වත් තියනවද මුලින් තියුණානේ. ආ තව මේකේ සහන වෙනවා අර මේ ටිකක් හිත එකඟ වෙනකොට ආලෝක එහෙම එනවා කියලා ඒකත් කියන්නේ මේ දැන් ටිකක් කියන්නේ හිතේ සමාධි පැත්තත් හැදීගෙන එනවා. ඒ හින්දා ආස්වාස ප්‍රස්වාසයේම හිත පවත්වන්න ඒක තව ටිකක් සියුම්ව බලන්න උත්සාහත් වෙන්න. දැන් ඔය එහෙම මෙහෙන් පොඩ්ඩක් එහෙම ආලෝක එහෙම එනවා කියන්නේ හිතේ පොඩ්ඩක් සමාධි ගතියක් දැන් හැදීගෙන එනවා. දැන්ම හැබැයි මේ ආලෝක දිහා බලන්න යන්න එපා. බලන්න දැන් ආස්වාසයම අපි හිතමු ඇතම් වෙලාවට ඔන්න මේ කැටිව දැනෙනවා. ඊළඟ ආස්වාසය ඔන්න දිගට දැනෙනවා. නැත්නම් එක ආස්වාසයක් එක නාස්පුඩුවකින් යනවා. ප්‍රස්වාසය වෙනත් නාස්පුඩුවකින් යනවා. එක ආස්වාසයක් උණුසුම්ම දැනෙනවා. නැත්නම් ප්‍රස්වාසයේ උණුසුම්ම දැනෙනවා. ඔය වගේ මේ අතර යම් යම් සුයුම් සුයුම් වෙනස්කම් තියෙනවා. ඊළඟට මේ ආස්වාසය එකපාරටම පටන් ගන්නව නෙමෙයි තාම සියුම්ම පටන් ගැනීමක් වර්ධනය වීමක් ඊළඟට දැනීම අඩු වී යාමක් නොදැනී යාමක් ඊළඟට ආයි පොඩි හිස් අවකාශයක් ආයිත් ඔන්න ප්‍රස්වාසයේ පටන් ගැනීමක් වෙනස් වීමක් නැත්නම් ඒ දැනීම වර්ධනය වීමක් ඊට පස්සේ ආයිත් නොදැනී යාමක් ආයි පුංචි හිඩසකට පස්සේ ඊළඟ ආස්වාසයේ පටන් ගැනීමක් දැන් මේ මුලැමැදාග බලන්නත් උත්සාහත් වෙන්න හොඳට අරමුණේ নিমগ্ন වෙලා ඒ තුලම බැහැගෙන පොඩ්ඩක් දැන් ඒකෙන්ම හිත සමාධි වෙන විදිහට මුළු ලෝකෙම අමතක කරලා ආස්වාසයක් විතරයි තියෙන්නේ. ආස්වාසය බලන වෙලාවේදී ආස්වාසය විතරයි තියෙන්නේ. ප්‍රස්වාසය බලන වෙලාවේදී ප්‍රස්වාසය විතරයි තියෙන්නේ. ඒතර මේ අරමුණේම විතරයි අපේ හිත තියෙන්නේ. මේ මට්ටම පොඩ පොඩ හදාගන්න. ඒතර තව ඉස්සරහට යන්න පුළුවන්. වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනික බැවින් භාවනාව කරන වෙලාවට බොහෝ අපහසුතාවලට පත් වෙනවා. පර්යංක භාවනාවේදී හා සක්මන් භාවනාවේදී දැඩි ලෙස හිසේ කැක්කුමක් සමග කැරකිල්ලක් වාගේ ස්වභාවයක් ඇති වෙනවා. මෙම తත්වය භාවනාවේදී ඇතිවන දෙයක්ද නැත්නම් කයේ ඇතිවන తත්වයක්ද යන්න ගැටලුවකි. මෙම తත්වය නිසා මා බොහෝම අපහසුතාවකටපත් වෙනවා. මේ පහදලා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මැනේද? මං හිතුවා වයසක කෙනෙක් කියලා. මේක මම. ඉන්න ඉරියව්ව ඔය විදිහට වඩලා භාවනා කරන්නේ. ඉරියව්ව ඔයා එතකොට සාමාන්‍යයෙන් කියන්නේ බලෙන් හුස්ම ගන්නවද නැත්නම් මේ කයට ඔහේ හුස්ම ගන්න දීලා සැහැල්ලුවෙන් බලනවද මුලදී වගේ නම් ඒක ආයාසයෙන් ගත්තේ ඊට පස්සේ පස්සේ නම් එහෙම නෑ හුස්ම ගැන හිතන්නෙම නෑ හරි ඒත් අද උදේ ඉඳන්ම මට භාවනාව මොකක්වත් කරන්න බැරි වුණා ඔළුවේ කැක්කුමයි කැරකිල්ල වගේ නෝ සක්මන කරාද ඒකත් කරන්න බෑ. මනත් කරා ටිකක් වෙලා කරා. එතකොටත් මේ ඔළුවෙක එක්කම තමයි වැඩිපුරම එන්නේ. මීට කලින් මොකක් එහෙම ප්‍රශ්න තියුනේ නැද්ද? එන්න කලින්? නෑ, එහෙම මොකුත් ප්‍රශ්න තියුනේ නෑ. මොකද ඔළුවේ අමාරුවක් තියුනේ නෑ නේද? එතකොට ඒ කියන්නේ කොහෙද අරමුණ වශයෙන් කියන්නේ හිත පිහිටවන්නේ කොහෙද? නාසිකාග්‍රේද නැත්නම් හුස්මත් එක්ක ඇතුළට යනවද පිටට යනවද? එහෙම ප්‍රශ්න තියෙනවද? තවම තවමට මම එහෙම බෑ කියන්නේ හිතන්න. කියන්න බෑ. ඉතින් මම තවම හිතන්නේ කයම ගැන විතරයි. අහහ. එහෙම විශේෂ කියලා එහෙම හිතන්න බෑ. හිතන්න බෑ කියන්නේ කියන්නේ ආස්වාසයක් කියලා එහෙම අල්ලන්න බෑ. එහෙම අමාරුයි. හරි. මෙහෙම කරත හැකි ටිකක් දැන් මීට කලින් මොනවා හරි ඔය මේ කොටස් වශයෙන් දකින්න භාවනාවක් හරි මෛත්‍රී භාවනාවක් මෛත්‍රී භාවනාවක් හරි මොකක්වත්ම කරලා නැද්ද? බුදුගුණ භාවනාව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කළාද? කාලයක් කළා තිනා? ටික කාලයක් ටිකක් කළා තියෙනවා. ඒකට ඒක කරද්දි මුකුත් ප්‍රශ්න තියෙනවද? ඒක කරද්දි නම් නැහැ. මුකුත් නැහැ. ඒ කියන්නේ ඒක පැය භාගයක් කරන්න පුළුවන්ද? ඔව් ඒක කරන්න පුළුවන්. ඒක කරද්දි නම් මුළු ශරීරම සැහැල්ලු වෙලා ඒ විදිහට එනවා. හරි. ඒරෙන්න වෙන මුකුත් භාවනා කරන්න හරි. ඒ කියන්නේ අරක කරද්දි මුකුත් අරම මුකුත් බැටලුවක් එන්නේ නැවලු කැක්කෝ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් ඒකෙන් පටන් ගමු. ඒකෙන් කියන්නේ එතනින් දාලා යන්න පුළුවන්. දැන් ආනාපාන සතිය කරන්න කලින් ටිකක් බුදුගුණ භාවනාවක් කරනවා. බුදුගුණ භාවනාව දැන් මේ මෑණිය කරපු විදිහටම අනුලෝම වශයෙන් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ එහෙමද පටන් ගත්තේ. ඒ විදිහට කියන්නේ යන්න අපිට මොන මුළු අනුලෝම වශයෙන් 9 කරා ආයේ ප්‍රතිලෝම වශයෙන් කරා. ඔහොම පොඩ්ඩක් ඒ ඒ ටිකේ හිත කරකවමින් ඉන්නවා. ඒකෙම හසුරුවමින් ඉන්නවා හිත. ඉන්නකොට ඒ ඒ 9 තියාගෙන ඉන්න පුළුවන්ද? පිට යන්න නැතුව? ඒ ටික පුළුවන්. පුළුවන්. හරි. ඊට පස්සේ ඊට පස්සේ බලන්න ඕක එහෙම ඉන්න අතරේ ඊළඟට මේ ඕකෙන් එකක් අඩු කරලා 8ට බස්සනවා. දැන් තියෙන 8යි. බුදුන 8ක් විතරක් අරගෙන ඒ කියන්නේ හිතන්න දැන් ওই 9න් මොකක් හරි එකක් ඒ තරම්ම Tamanට හිතට කාවැදලා නැහැ කියලා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් අතල්ලා දාලා ඉතිරි 8 විතරක් ගන්නවා. ඉතිරි 8 ප්‍රතිලෝම අනුලෝම වශයෙන් කරනවා ප්‍රතිලෝම වශයෙන් කරනවා. ඊළඟට ඕක 6ක් විතර ගන්නවා. 6 අනුලෝම වශයෙන් කරනවා ප්‍රතිලෝම වශයෙන් කරනවා. ඔහොම පොඩ පොඩ අඩු කරගෙන අඩු කරගෙන එන්න. ඇවිල්ලා හිතන්න Tamanගේ හිතට තදින්ම කාවැදිච්ච බුදුගුණේ තියෙනවා කියලා. ඒ බුදුගුණේ විතරක් අරගෙන ඊළඟට ඒක තුල විතරක් ඉන්නවා. නැත්තම් දෙකක් අරගෙන ඒක අපි තුම අරහං සම්මා සම්බුද්ධෝ කියන එක විතර ඒ දෙක හොඳට කාවැදලා තියෙනවා නම් අරහං කියන එක ඉන්නවා සම්මා සම්බුද්ධෝ කියන එක ඉන්නවා ආයත අරහං කියන එක ඉන්නවා සම්මා සම්බුද්ධෝ කියන එක ඉන්නවා ඔහම ඉඳලා ඒකිනුත් එකකට අයින් කරන්න එකක් විතරක් ගන්න ඉතින් ඊට පස්සේ බුදු ගුණේ විතරක්ම ඉන්නවා එතෙන්ද ගන්න පුළුවන් නම් අන්න ඕකෙන් උපචාර සමාධි මට්ටම වල ගන්න පුළුවන් එතකොට ඒ කියන්නේ බුදු ගුණය ඊට පස්සේ වඩ아가ගෙන ඒකේ හිත පවත්වා ගන්න ගැනීම තුල අන්න ආනාපාන සතියෙන් යන්න යන්න තියෙන යම් දුරක් මේකෙන් ගිහිල්ලා තියෙන්නේ ඊට පස්සේ හිමීට බලන්න පුළුවන් ආස්වාසය දිහා. දැන් බුදු ගුණයෙන් බුදු ගුණ භාවනාව හරහා එකඟ වෙච්ච හිතක් තියෙන්නේ. ඒ එකඟ වෙච්ච හිතෙන් දැන් බොහොම සියුම්ම බලනවා මේ වෙලාවේ හුස්ම රැල්ල කොහොමද වැටෙන්නේ. ඒකට ඊටාම සියුම්ම තමයි හුඟක් වෙලාවට හුස්ම රැල්ලත් වැටෙන්නේ. මොකද බුදු ගුණයෙන් සෑහෙන්න හිත සමාහිත කරලා සංසුන් කරලා සැහැල්ලු කරලා තියෙනකොට ආස්වාස ප්‍රසවාසයත් සෑහෙන සියුම් වෙලා තියෙවි. එතකොට අන්න හිමීට ආය ආස්වාසය දිහා බලනවා. එතකොට නිකන් ලාවට තේරෙවි. ඒක දිහා බලාගෙන ඉන්නවා. ප්‍රස්වාසයත් ඔන්න ආවට තේරෙනවා. ඒකත් බලාගෙන ඉන්නවා. එතකොට අර යන පාර බොහොම නිකක් අර මේ සිනිඳු විදිහට යන්න පුළුවන්. එහෙනම් ඒ පැත්තෙන් පටන් ගන්න එහෙනම්. ගැටලුවක් නැහැ. එහෙම කළා බලන්න. ඒ කියන්නේ පොඩ්ඩක් ඔලුව කැක්කම හරම මේ ටික පහව යනකම් ඒ ඒ පැත්තෙන් කරන්න. ගැටලුවක් නැහැ. සක්මනේදී ඒ කියන්නේ හිත බර කරගෙන හිර කරගෙන එහෙමද කරන්නේ නැත්නම් බොහොම සැහැල්ලෙන් කරනවද? සක්මන ගැටලුවක් නැහැ. ඒකෙදි ඔලුව එක එක්කමත් වෙනවා කැරකිල්ල ගතියක් වෙනවා. ඒ කියන්නේ මේ සක්මන කරද්දී සාමාන්‍යයෙන් නිකන් නිකන් ඇවිදින්න පුළුවන් දෙහාට මහට. <laughs> එහෙම ගැටලුවක් නැහැ නේ. ඒ කියන්නේ සමහර අයට ඇවිදින්නත් අමාරුයිනේ. එහෙම ගැටලුවක් නැහැ නේ. ඇවිදින්න පුළුවන් නේ. පුළුවන්. හරි. දැන් අපි ඇවිදීමට අමතරව මුකුත් කරන්නේ නැහැ සක්මනේදී. දැන් කයට ඇවිදින්න දීලා පාදය වදිනවා වදිනකොට එතන ඒ වදින තැන පොඩ්ඩක් හිත තියෙන එක විතරයි අමතර දෙයකට කරන්නේ. ඉතින් ඒ කියන්නේ අපි කායික වශයෙන් මොකක්වත් කෘතිම කරගෙන යන්න එපා. ඒ කියන්නේ ඕනනම් පොඩ්ඩ අත් දෙක මෙහෙම ඉස්සරහින් තියා ගැනීමක් පිටිපස්සෙන් අත් දෙක තියා ගැනීමක් හැරුණාම මොකක්වත් કૃත්‍රිම දෙයක් ගාව ගන්න අවශ්‍ය නැහැ සක්මන් භාවනාවට. අපි සාමාන්‍ය වේගෙන් අපිට පුරුදු විදිහට ඇවිදිනවා. මොකක්වත් මේ මේ හිමීන් යන්න ඕනේ, හයියෙන් යන්න ඕනේ කියලා මොකක්වත් නැහැ. අපිට අර කයට පුරුදු, කයට සැහැල්ලුවක් දැනෙන පුරුදුලා තියෙන වේගෙම තමයි ඇවිදින්නේ. ඒ ඇවිදින අතරේ අපි වැඩිපුර දෙයකට කරන්නේ ඒ පාදයේ වදිනකොට ඒ වදින තැනට හිත යොමු කරන්න හැදීම පමණයි. ඉතින් එතකොට අර ඉච්චර බරක් වෙන්නේ නැහැ කරන වැඩේ. මේක භාවනාවක් කියලා ලොකුවට ගත්තාම හරි අමාරුයි. හිතට ඒක මේ ලොකු බරක් නේ ඔළුවට. එහෙම දෙයක් නැහැ මේ මේ වෙලාවේදී කරන්න තියෙන්නේ මේ දැනෙන දේ බලන එකක් විතරයි. සරල කරලා ගන්න. ලොකු බරක් පතලක් විදිහට මේක ගත්තොත් ඒකෙන්ම අමාරුයි. ලොකු ඉලක්කයක් තියාගත්තොත් ඒකෙන්ම කරදරයි. එහෙම දෙයක් නැහැ මේ වෙලාවේ මේ සතුටින් සැහැල්ලුවෙන් වර්තමාන මොහොතක හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ විදිහට සැහැල්ලුවෙන් ගන්න. කළා බලන්න අරක පොඩ්ඩක් බුදුගුණ ටිකක් එහෙම වඩලා හිත ආයෙ නිකන් සැහැල්ලු කරගෙන බලන්න ඔළුව එක්කම අඩු කරගෙන ඉන්නක සෙල්ලම. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී ඔබ වහන්සේ ඊටා පැහැදිලිව ලබා දුන් උපදෙස් අනුව දෙපයේ පතුරු ප්‍රදේශයේ සිත තබා ගනිමින් සක්මන් කළෙමි. එහිදී වැලි සක්මන් මළුවේදී පාපිස්සනට වඩා වෙනස්කම් ප්‍රකට විය. උෂ්ණ සීතල බව කුඩා ගල් කැබලි වැලි ආදී දෙපතුලේ විවිධ ස්ථාන ස්පර්ශ කරන රළු සහ සියුම් බව මනාව ප්‍රකට විය. දිගින් දිගටම මෙසේ බලා සිටීමේදී ඒකාකාරී බවක් දැනුනි. තවද පාදවල පතුලට දැනෙන ඒ විවිධ රටා සහිත ස්පර්ශ ඒ ඒ මොහොතේ උදාහරණ ලෙස වම් පාදයේ ඔසවන සැනින් ඒ අතීතයට අයිති අත්දැකීමක් වන ආකාරයත් ඒ සමගම දකුණු පාදයේ පතුලේ ස්පර්ශ සටහන පමණක් මෙහි මොහොතේ අත්දැකීම වන සැටි බලා සිටියා. විටින් විට නොදැනීම හිත විසිරුණද නැවත පාදයේ වෙත සිත තබා ගනිමින් සක්මන් භාවනාව කළෙමි. පර්යංක භාවනාව. පර්යංකයේදී ආනාපාන සතිය වැඩුවෙමි. හුස්ම රැල්ලේ විවිධාකාර වෙනස්කම් දුටුමි. ආස්වාස ප්‍රස්වාස වඩා දිගු බව විටක දීර්ඝ ලෙස විටක කෙටි හුස්ම ආකාරයෙන් ඒ සිදුවන ආකාරය ආස්වාසේ නාසයේ මධ්‍ය කොටසේ ඉන් අනතුරු උඩුතල්ල ප්‍රදේශයේ සහ උගුරතෙක් සිසිල්ව ඊතා හොඳින් ප්‍රකට විය. ප්‍රස්වාසයේ මද උණුසුම් ස්වභාවයක් උඩුතොලේ වදින ආකාරයත් විටක කලාතුරකින් එය උකුල උකුල මත තිබෙන අතටද දැනෙන ආකාරයෙන් සිදු වුණා. තවද ආස්වාසයේ වම් නාසිකාග්‍රෙන් සිදුවන බවත් ප්‍රස්වාසයේ දකුණ නාසිකාග්‍රයෙන් පිටවන බවක් දැනුණයි. ක්‍රමෙන් හුස්ම ගැනීම ඊතා කෙටි වී විටක නැවතුණු ස්වභාවයක් දැනුනි. එහෙත් දෙකලවා මත ඇති දෑත් ඊතා සියුම්ම චලණය වන ස්වභාවයක් දුටුමි. හෘද ස්පන්දය ඊතා හොඳින් දැනුනි. භාවනාව ආරම්භ කර විනාඩි 15ක් පමණ ගත වූ පසු හෝ සමහර විට ඊට වඩා මිනිත්තු ගණනකදී එකවරම උඩකින් බිමට වැටෙන්නාසේ දැනී තිගැස්සෙමි. මුලදී එක් භාවනා පැයකදී එක්වරක් එසේ දැනුණද දැන් ළඟ ළඟ එසේ උඩකින් වැටෙනවා වගේ දැනී තිගැස්සෙමි. විටක විදුලු සැරයක් වැදුනා මෙන් ශරීරයේ කම්පණය වනවාසේ දැනී තිගැස්සෙමි. මෙම తත්වය නිසා පින්වත් ස්වාමින් වහන්සේ එක්වරක් එසේ ඌ පසු ඉන්නහාට භාවනාව පවත්වා ගැනීමට ඇස් පියා ගැනීමේදී ආයත් ආයත් එසේ වේදයි බියක් තිබේ. කෙතරම් වේගයෙන් ভাইබ්‍රේට් වුවද දැහැස මදක් විරුද්ධ කර බැලූ කලෙහි ශරීරය නිරුපද්‍රිතව එසේම ඇති බව පෙනේ. ඔබ වහන්සේගේ උපදේශ පතමි. බුදු සරණයි. කාගෙද දැනගන්න පුළුවන්ද? කාලයක් තිස්සේ ඕක බලනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක්. අවුරුදු හතරක් විතර. අවුරුදු හතරක් විතර. හරි. හොඳයි. ඒ කියන්නේ සක්මනකුත් එක්කද යන්නේ? සක්මනකුත් කරනවා. කරනවා. ගෙදෙද්දිත් කරනවාද? හොඳයි. එතකොට ඒ කියන්නේ සක්මනේදී කොහොමද බලන්නේ? අසියර යටිපතුලට හිත යොමු කරන්න කිව්ව යටිපතුලට දැනෙන රටාවන් සම්බන්ධව හොඳට හිත යොමු කරාම ඒ රටා ගොඩාක් හොඳට ප්‍රකට වුණා. සමහරක් වෙලාවට වැලි කොට්ට වශයෙන් ගල් ඇලෙන. එතකොට ගහක් යටට යනකොට සීත ස්වභාවය, අවව වැටුණු ප්‍රදේශයේ උෂ්ණ ස්වභාවය, ඒ වගේ විවිධාකාර වෙනස්කම් හොඳට දැනෙන්න පටන් ගත්තා. හැබැයි ඒකාකාරී වුණා. ඊට පස්සේ හිතුණා දැන් තව කොච්චර ඇවිද්දත් මෙච්චරයි නේද? මෙච්චරයි මෙච්චරයි. මෙච්චරයි නේද කියලා. <laughs> එතකොට හැබැයි එක එක රූප රටාවක් යටිපතුලට වදින්නේ කොයිම වෙලාවකවත් ඩෙන්ටිකල් කොපි එකක් වෙන්නේ නැහැ නේද කියන එක දැන් දැනෙනවා. අපි කොයිතරම් ගියත් ඒක මෙච්චරයි හැබැයි රටාවකින් රටාව විතරක් වෙනස් වෙන්නේ. ඒක ඊටත් පස්සේ ඉතින් ඒකත් කෙලවරක් නැහැනේ හිතලා කියලා එතනින් එහාට නිකන් අර ඒකාකාරී. හරි. ඒකේ දැන් ඒ කියන්නේ දැන් ඔය රටාව වගේම ඕකේ බලන්න ඒ කියන්නේ දැන් විවිධාකාර ලක්ෂණ අපි හඳුනාගත්තට පස්සේ ඒවා කොයිකටත් ආවේනික නැත්නම් කොයිකටත් පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි දැන් ඕනම අපි දැන් තද ගතියක් නම් තද ගතියක් පටන් ගන්න ඔන්න අපි දුම් මෙහෙම මම මේ සරලව තේරෙන විදිහට කියන්නේ දැන් තාම් පොළවේ වැදුනේ නැතුව තද ගතියක් දැනෙන්නේ නැහැ. හැබැයි ඔන්න මෙහෙම විදිහට වැදුනත් එක්ක දැනෙනවා. ඒකට කියන්නේ ස්පර්ශයක් එක්ක දැනෙනවා. ඒ ඒ පොයින්ට් එකත් පොඩ්ඩක් අල්ලගන්න. ඒ කියන්නේ එතන තියෙනවා ඒ කියන්නේ ස්පර්ශය නිසා තමයි ඔය දැනීම හටගන්නේ. ස්පර්ශය සිද්ධ වෙනවා දැනීමක් හට ගන්නවා. ස්පර්ශය සිද්ධ වෙනවා දැනීමක් හට ගන්නවා. ඒක මොනිටර් වෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒකත් ඊට පස්සේ අන්න මේ මේ දැන මේ තද ගතිය මොකක්ද මේ දැනෙන ගතිය එතන මේකෙන් පස්සේ හට ගන්නවා හැබැයි සුළු මොහොතයි එතන ඉවර වෙනවා. එහෙමයි. තව එකක් මේ අපිට රළු ගතියක්. ඒකත් ඔන්න දැනෙන්න පටන් ගන්නවා. ඒකයි සුළු මොහොතයි ඉවර වෙනවා. අපිට උණුසුම් ගතියක් දැනෙන්න පටන් ගන්නවා සුළු මොහොතයි ඉවර වෙනවා. අපිට මේ රළු ගතියක් දැනෙන්න පටන් ගන්නවා සුළු මොහොතයි ඉවර වෙනවා. දැන් මේ විවිධාකාර දේවල් තිබුණට ඔක්කොම ලල කියන අර ඒවැය පොදු කෑල්ල තමයි දැන් අවධානයෙන් බලන්නේ. මේක පටන් ගන්න ආකාරය නැතිලා යන ආකාරය. පටන් ගන්න ආකාරය නැතිලා යන ආකාරය. ඒගොල්ලෝ ඇතුලේ තියෙනවා නිකන් විවිධ රස. ඒවා අපිට වැඩක් නැහැ දැන්. ඔක්කොම අර පටන් ගන්න ආකාරය නැතිලා යන ආකාරය විතරක් බලන්න දැන්. හොඳයි. එතකොට හිතන්න, ඒ කියන්නේ දැන් ඇවිදින කෙනෙක් නැති වෙලා ඉන්න තැනක් අමතක වෙලා දැන් මොනවාදෝ ටිකක් ඇති වෙනවා නැතිලා යනවා. ඇති වෙනවා නැතිලා යනවා. ওই தත්තර ගන්න බලන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සක්මනේදී. ඊට පස්සේ මේකේ දැන් ඉඳගෙන කරද්දි කොහෙද ඔය මේ කම්පන ස්වභාවය මතුවෙන්නේ? එක සැරේටම ස්වාමීන් වහන්සේ දැන් උඩකින් අතහැරියා වගේ සම්පූර්ණ ශරීරයම මේ බිමටම ඔළුව වදීද වගේ තමයි කම්පැනි වෙන්නේ. හරි. ඒ කියන්නේ ඊට කලින් මොකද්ද කර කර ඉන්නේ? ආනාපාන සතිය. ආනාපාන සතිය. ආනාපාන සතිය. ඊට පස්සේදී හුස්ම රැල්ල. ඒ කියන්නේ ඔය අවුරුදු 4ක් තිස්සේ කරේම දිගටම ආනාපාන සතියද? බුද්ධානුස්සතිය වඩලා තමයි මම ආනාපාන සතිය පටන් ගන්නෙ සාමාන්‍ය පුරුද්දක් විදියට. ඊට පස්සේ ආනාපාන සතියේදී සාමාන්‍යයෙන් දැන් පොතක් කියවන වෙලාවක විවේකී වෙන්න ඕන වෙලාවක භාවනා නොකරත් ප්‍රකට වෙන ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි. දැන් ආනාපාන සති භාවනාව පරයන්කයට ඉඳගෙන සමහරක් දවසට නම් දැන් මෙහෙදී නම් විනාඩි 10ක් 15කදීම උඩ අතාරිනවා වගේ මේ විශාල එහෙම ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒක මේ මෑතකදීද පටන් ගත්තේ ගිය අවුරුද්දෙත් තිබුණා අග දෙසැම්බර් සැප්තැම්බර් වගේ කාලය වෙනකොට ස්වාමීන් වහන්සේ එතකොට මේ එහෙම වෙන්න කලින් ආස්වාසය හොඳට බලබල හිටියා ප්‍රසආසය හොඳට බලබල හිටියා ඒ මුලැමැදාක දැක්කා එහෙමද ගියේ එහෙම කය අත එහෙම දැන් මුලින්ම අත් එහෙම නෑ වගේ තේරෙනවා හරි දැන් මම අවධානය යොමු කරත් අහුවෙන්නේ නෑ අහුවෙන්නේ නෑ ඊට පස්සේ කය සම්පූර්ණ කකුල් වේදනාවක් මොකුත් නෑ ඉරියව් වෙනස් වෙන්නේ නෑ වෙනක් තියෙනවද දැනෙන්නේ නැහැ. ඒක නිසා ඉරියව් අවශ්‍ය නැහැ මාරු කරන්න. පැයක් එකමාරක් වුණත් ඉන්න පුළුවන්කම තියෙනවා මේ මට්ටමේදී. හොඳයි. දැන් ආස්වාස ප්‍රසවාසයේ දැන් දැන් බලන්න අර විදිහටම. ඒක දැන් ආස්වාසයක් කියලා කියන්නේ නිකන් දැනීමක්. ඕකේ ඕකේ බලන්න ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාස සියුම් වේගන යන මට්ටමක් දැන් අහු වෙනවද නැත්නම් අහු වෙලා හොඳ නැති වෙනවා වගේ තේරෙනවා. හරි. ඒ මට්ටමේ ඉඳන්ම බලන්න දැන් ආස්වාසයක් කියන සංඥාව වෙනුවට මොකද්දෝ දැනීමක් තියෙනවා නිකන් ඇතිල්ලීමක් වගේ දෙයක් තියෙනවා. ඒකෙත් අර සක්මනේදී වගේම වගේම නිකන් ඒ ඇතිල්ලීම, ඒ දැනීම හට ගන්නා විදිහ බලනවා. ඊළඟ සුළු මොහොතයි නැතිලා යන විදිහ බලනවා. ආයතන ප්‍රස්වාසයත් හට ගන්නා විදිහ බලනවා සුළු මොහොතයි ඊළඟට නැතිලා යන විදිහ බලනවා. අර අර විදිහටම මේකත් බලන්න දැන්. එහෙමයි. ඔහොම එනකොට තව ලොකුවට වැටේ සමහරට. ඒක තමයි දැන් බයයි ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී ටිකක් වැඩියෙන් බයයි කට්ටිය නිසා. අර උඩකන ඉන්නේ නේද? නෑ නෑ කට්ටිය ඉන්න නිසා. එදරදී නම් එහෙම නිකන් අර දැන් වැටු ඇත්තටම වැටෙනවා වගේ තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ. හරි. නෑ ඔහොම ඔහොම කරගෙන යන්න. ඔක එච්ච බය වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ ඔක මේ මැනිටියස් ඒ කියන්නේ තව සතිය පැත්ත දියුණු කරන්න සක්මනේදී අර අර ටික යනකොට ඒ කියන්නේ ටිකක් සතිය ටිකක් ඇවදි වෙන ගතිය තියෙනවා. හිත සැහැල්ලු කරගන්න. ඊළඟට ඒ කියන්නේ ඔය වැටෙනවා කියවට වැටෙන්නේ නැහැ. අතන වැටීමක් නෙමෙයි. අතන තියෙන්නේ අරමුණක් නැතිවීමක් අතන වෙන්නේ. අපේ හිත සාමාන්‍යයෙන් අරමුණක් අල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් ඒ අරමුණක් හිතන්න මෙහෙම දැන් අරමුණක් සහිතව මේක අල්ලගෙන ඉන්නවා. ඒක අත්තරනවා. ඒ කියන්නේ ඒක ටිකක් ෂය වේගෙන යනකොට අඩු වෙනකොට මේකටක් ගාලා අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් දුර්වල වෙගෙන යනකොට තව ඊගම් මේක අල්ල ගන්න. මේකේ කවදාවත් අපි ඉවර වෙනකම් බලන්නේ නැහැ. හිත ඉන්නේ නැහැ. එහෙම. ඉවරකම් ඉන්නේ නැහැ. ඒකේ මැදක් හරියද ඊළඟට පයින්නවා. ආයි මේක ටිකක් අඩු වෙනකොට ආයි මේකට පයින්නවා. ඔය වගේ හැම තිස්සෙම ඉතින් අරමුණෙන් අරමුණට එකක් ඉවර වෙන්න නොදී ඊළඟ අරමුණක් අල්ලන ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් දැන් අපි අපි භාවනාවේදී මේකේ සම්පූර්ණ චක්‍රයම බලන්න උත්සාහත් වෙනවා. මේ කොහොමද මේකේ ඇතිවීම ඇතිවෙන පක්ෂයත් බලනවා නැතිවීම පක්ෂයත් ඉවරනකම්ම බලනවා. එතකොට අන්න මේ අතර නිකන් පොඩි පරතරයක් වගේ එන්න අරගෙන සමහර ලාවට ලොකු පරතරයක් ආවොත් අන්න ඉන්න තැනක් නෑ දැන්. එයා පොකට් එක වගේ අර නිකන් අර රික්තකයක් වගේ. ඔව් රික්තයක් වගේ. ඒක දැන් හිතන ඉන්න තැනක් නෑ. පය ගහන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒක ඒක හිත ගන්නට ඒක අල්ල ගන්නවා. බය වෙන දෙයක් නෑ. ඒ කියන්නේ මෑනියන්ට අල්ලන්න බෑ හිත අල්ල ගන්නවා හැබැයි. හිත හිතට ඔහම වැටෙන්න දෙන්න. වැටෙන දුන්නාම එයාට ඒ වැටෙන ස්වභාවය තුළ එයාට ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඔව් ඒ ඒ ඒ වෙලාවෙම හැරලා බලලා ඒ ආපහු මට ඉන්න පුළුවන්. හැබැයි ඒ එහෙම මොකුත් බලන්න යන්න එපා හැබැයි. එහෙම මොකුත් බලන්න යන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඒ ඒ සිද්ධ වීමට වෙන්න ඉඩ දෙන්න. වෙන්න ඉඩ දීලා වැටෙනවා. ඒ ස්වභාවය තුළ බය නැතුව ඉන්න. මෑණියන්ගේ පැත්තෙන් වෙන්න තියෙන්නේ බය අරගන්න එක විතරයි. මොකක්වත් මෙතෙන්දි වෙන්නේ නැහැ. හිතට අරමුණකින් තොරව ඉන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති කරගන්න. ඒ කියන්නේ අපි කියන්නේ හිත නිරන්තරයෙන් අරමුණු ඇසුරු කරපු ගතිය නිසා අර අපිට පුරුදු නෑ වැඩේ. ඒකට හැබැයි එයා එයා පස්සේ තේරුම් ගන්නවා. දැන් හිතන්න මෙහෙම ඔන්න මේ අපි හිතමු කවදාවත් ගොඩට ආපේ නැති ඉබ්බෙක් ඉන්නවා මේ වතුරේ. හැබැයි ඌ දන්නේ නෑ තාම මේ ගොඩ ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් හැබැයි කවුරු හරි ගෙනල්ලා ගොඩින් තිබ්බොත් මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. හැබැයි ඌ පළවෙනි වතාව නම් ටිකක් හොල්මන් වෙනවා. නේ මොකද්ද මේ උනේ මේ වතුරේ නෙමෙයිනේ දැන් ඉන්නේ. නමුත් ඉන්න පුළුවන්. පස්සේ යාට තේරෙනවා මේකේ ඉන්න පුළුවන් කියලා. මේ අතෙන්ට වඩා මෙතන හොඳයි නේ කියලා තේරෙයි සමහරට. එහෙනම් ඔහොම ඔය යන විදිහේ යන්න දෙන්න. දැන් අර බලනකොට හැමතිස්සෙම ඇතවීම නැතිවීම ස්වභාවය විතරක් බලන්න. ඊළාට ඒක බලමින් ඉඳ ඉන්නකොටත් ඕනනම් නිකන් නැතිවීම පක්ෂය නිකන් ඒක අර බොහොම මේ මේ මොකක්ද ඒක කියන්නේ සියුම්ම වෙන්න ඉඩ දෙන්න. අපි තමු දැන් ආස්වාසය දිහා බලනවා. ඒක නැති වෙන හරිය දිහා බොහොම නිකන් අර මේ මේ වගේ නිකන් රටාවකට එකපාරට මෙහෙම යනවා වෙනුවට ඒකේ උඩ උඩ පැත්තෙන් අහුවුණා. ඔන්න ප්‍රස්වාසය හිතන්න දැන්. හිතන්නකො මේක කියලා මේ ආස්වාසය නිරූපණය කරාම ඔන්න ඇතිවීම පැත්ත තියෙනවා. ඇතිවීම පැත්තේ උච්චත උත්තරනකට ගිහිලා දැන් නැති වෙන්නේ නැහැ කියන්නේ. අපි මේක එකපාරට මෙහෙම අහවොත් එහෙම අමාරුයි. මෙහෙම ඇවිල්ලා ඩක් ගාලේතර වැටෙනවානේ. එහෙම නැතුව මේ මේ පැත්ත ඉවර වෙන පැත්ත පුළුවන් තරම් අර හොඳ හිමීට යන පැත්තක් අල්ලගන්න. එතකොට මේක හිමීට බහින්නේ. ඊළඟ අර වැටෙන එක එච්චර තදට දැනෙන්නේ නැහැ. මේක නැහැ. හැබැයි හිමීට වැටෙන්නේ. අඩු වේගන යන පක්ෂේ හිමීට වෙලා මුකුත් නැති පැත්තට එනවා. එහෙනම් අර පොඩ්ඩක් ඒ පැත්තත් බලන්න. නැති නැති වෙන පැත්ත දිහා ඕනම් يعني මුලින් ඇතිවීම නැතිවීම දෙකම බලනවා. ඒක හොඳට බලබලා ඉඳදී නැති වෙන එක විතරක් බොහොම හිමීට බලාගෙන යනවා. එකක් එකක් යනවනේ දැන් ආවා යා දැන් යන දිහා බොහොම හිමීට බලාගෙන ඉන්නවා. ආයෙත් තව කෙනෙක් යනවා යා දිහා හොඳට හිමීට බලාගෙන ඉන්නවා. ඔක වෙන්න දෙන්න. ඒක يعني බය වේදු තත්ත්වයක් නෙමෙයි ඔය. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා. එක මම බොහෝ කලක සිට ඔබ වහන්සේලාගේ උපදෙස් මත සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව කරන යෝගිනියකි. දැන් නම් මම වැඩියෙන්ම කරන්නේ සක්මන් භාවනාවයි. ඒ භාවනා දෙකම බොහෝ කාලයක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මට කයේ ධාතු ගුණ වරහන් ඇතුලේ භාවනා කරන කාල සීමාව තුල ශරීරයේ බොහෝ තැන්වල චංචල කම්පන උණුසුම සීතල ආදියද සාමාන්‍ය ජීවිතයේ ශරීරයේ තැන් තැන්වලත් දැනෙන්න ගන්නවා. මේ හැම අවස්ථාවකම ඉඳුරන්ට ගෝචරවන අරමුණු කෙරෙහි සංස්කාර නොකර ඔහේ ඉන්න පුළුවන් හැකියාවක් බොහෝ විට තිබෙනවා. සිතට බොහෝ සැහැල්ලුවක් දැනෙනවා. මෙවැනි තත්වයක් ඇති වෙන්නේ අරමුණු මමත්වෙන් නොගැනෙන නිසාද. කරුණාවෙන් පහදා දෙන සේක්වා. උපදේශ පතමි. 2 ධාතු මනසිකාරය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා පහදා දෙනසේක්වා. අපි දෙවෙනි ප්‍රශ්නේ මුලින් ගත්තොත් ඒ කියන්නේ ධාතු මනසිකාරයේදී අපි දැන් සාමාන්‍යයෙන් අපේ ධාතුන් වශයෙන් අපේ කය දිහා බලන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දකින්නේ මේ කෙනෙක් වශයෙන්, පුජ්‍යලයක් වශයෙන්. මම ඉන්නවා. කෙනෙක් ඉන්නවා. අපි තුන් පිරිමි කෙනෙක් ඉන්නවා, ගැහැණු කෙනෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා. මේ විදිහට අපි নানা ප්‍රකාර මේ නම් ගම් දාගෙන අර සම්මුති ලෝකේ අපි කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා, මමෙක් වෙලා තමයි ඉතින් ගත කරන්නේ. හැබැයි ඉතින් මේක ඇත්ත වශයෙන් මොකද්ද මෙතන වෙන්නේ කියලා බලන එකට තමයි ඇත්තටම ධාතු මනසිකාරයෙන් යන්නේ. ධාතු කියන වචනේ තියෙන්නේ සත්පුද්ගල ස්වභාවයක් නැති හුදු හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු ස්වභාවයක් කියන අදහස තමයි ධාතු කියන වචනේ තියෙන්නේ. ඉතින් අපිට දැන් එතකොට භාවනා කරද්දී දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන ආකාරයට මේ භෞතික හැම දෙයක්ම සතර මහා ධාතුවකින් හැදිලා තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඒකම තමයි ඉතින් විද්‍යාවෙන් කියන්නේ ඔය විවිධාකාර පරමාණු විදිහට නැත්නම් ඉලෙක්ට්‍රොනික ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වශයෙන් ඉතින් දැන් নানা ප්‍රකාර විදිහට ඒගොල්ලොත් කියනවා. දැන් බුදුරජාන් වහන්සේ මේකේ එකතකින් මේ ක්‍රියාරාශියක් එතනක් තියෙන්නේ. ධාතු කියලා කිව්වට අපිට හිතෙනවා සමහරවිට මේක මේ අංශු කියලා. නමුත් මේවා අංශුම නෙමෙයි. මේවා තියෙන නිකන් ක්‍රියාකාරී ශක්තියක්. ශක්ති විශේෂ කියලා ඉතින් කියන්න පුළුවන්. ඉතින් එතකොට දැන් පටවි ධාතුව කියන ස්වභාවය විවිධ අන්දමකින් නිරූපණය වෙනවා. අපි තුමු තද ගති, රළු ගති, උණුසුම් මේ මේ බර ගති, සැහැල්ලු ගති, ඊළඟට ගොරෝසු ගති, සිනිඳු ගති මේ ඔක්කොම පටවි ධාතුවට අයිති. ඊළඟ තේජෝ ධාතුවට උණුසුම් ගති, සිසිල් ගති අයිති. වායෝ ධාතුවට සෙලවෙන ගතිය, පුම්බන ගතිය, දරණ ගතිය, ඒ වගේ දේවල් අයිති. ඊළඟට ආපෝ ධාතුවට වැగిරෙන ගතිය, ගලන ගතිය, ඇලෙන ගතිය ඒවා ඉති. එතකොට මේ මොනවා හරි ලක්ෂණයක් කොහේ හරි මතුවලා තියෙනවා නම් අන්න ඒ ලක්ෂණයෙන් නිරූපණය වෙනවා අන්න එතන ඒ ඒ ධාතුව තියෙනවා කියලා. ඒ බඳු ධාතුවක ලක්ෂණයක් නිරූපණය වෙනවා. ඒ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා කියලා තේරෙනවා. ඉතින් දැන් අපේ ඕවා මත තමයි හැමදේම ගොඩනගාගෙන ඉන්නේ. අපි මේ එක එක දේවල් නම් ගම් දුන්නට මූල ස්වභාවය වශයෙන් තියෙන්නේ ඔය ධාතු ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ නිසා අපි භාවනාවේදී ඔය මූල ස්වභාවයට යන්න උත්සාහත් වෙනවා. ඒක මත හදපු සංකල්ප මට්ටම මට්ටමේ අතර නොවි යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ සංකල්ප අභිබවාගෙන සංකල්ප විනිවිදගෙන අපි අර මූල ස්වභාවයට යන්න උත්සාහත් වෙනවා. ඒ මූල ස්වභාවය එකතකින් පරමාර්ථ ස්වභාවයක් කියන්න පුළුවන්. පරමාර්ථ මට්ටමක් කියන්නේ ඒකේ ආයි ඊට යටට යන්න දෙයක් නැහැ මේ අන්තිම කොනට දැන් ඇවිල්ලා තියෙන්නේ. මුල්ම මට්ටමකට වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ මුල්ම මට්ටම අපි අවධානයට ලක් කරන්න උත්සාහත් වෙනවා. ඉතින් මේ මුල්ම මට්ටම අවධානයට ලක් කරද්දි ලක් කරද්දි දැන් අපි අර හදාගෙන තියෙච්ච නංගම් ටික අපේ මේ නිලතල ටික ඒ নানা ප්‍රකාර දේවල් ටික ඔක්කොම හැරිලා ගිහිල්ලා අන්න මේ මූල ස්වභාවය තුළ හිත පවතින පවතින අන්න තේරෙනවා මෙතන තියෙන තදවීම් රාශියක් ගොරෝසු වීම් රාශියක් රළු වීම් රාශියක් බර වීම් රාශියක් ඊළඟට සැහැල්ලු වීම් රාශියක් උණුසුම් වීම් මේ සෙලවීම් කම්පණය වීම මේ ඔක්කොම තියෙන নানা ප්‍රකාර මේ ක්‍රියා ශක්තියක් මෙතන තියෙන්නේ කියලා එතකොට මෙන්න මේ කය පිළිබඳව ඒ යථා අවබෝධයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඕකේ අර උපමාවකට කියන්නේ දැන් මේ හරක් මරන මිනිස්සෙක් හරකෙක්ව මරලා ඊළඟට කෑලි කපලා විකුණනවා. විකුණනකොට එයාට මේ මේ හරකෙක් විකුණනවා කියන සංඥාවක් නැහැ. එයාට තියෙන සංඥාව තමයි මේ මස් විකුණනවා කියන සංඥාව. එතකොට එයාට කලින් හරකෙක් ජීවත් වෙනවා කියලා නැත්නම් හරකෙක් ඉන්නවා නැත්නම් හරකෙක් මරනවා කියන සංඥාවක් තිබුණා. සත්ව සංඥාවක් තිබුණා. දැන් හැබැයි මස් විකුණනවා කියනකොට මස් සංඥාවක් තියෙන්නේ. දැන් හරකෙක් නැහැ. එච්චරට මේ සංඥාවේ වෙනසක් වෙලා තියෙනවා. මුලින් සත්ව සංඥාවක් තිබුණා. දැන් මේක මස් සංඥාවක් බවට පත් වෙලා තිනවා. ලොකු ලොකු වෙනසක්. ඉතින් මේ වගේ යෝගාවචරයගේ මුලදී මම ඉන්නවා කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා පටන් ගන්නවා. එතන තමයි පටන් ගැනීම තියෙන්නේ. එතන තියෙන්නේ මුලාවක් එකතකින්. හැබැයි මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න දකින්න මෙතන තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් පමණය. මේක නිකන් ක්‍රියාශක්තියක්ය කියලා අර අපි දීලා තිබිච්ච තත්ත්ව සත්පුද්ගල ස්වභාවය වෙනුවට මේකේ යථා ස්වභාවය ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් ඔය මට්ටම ගන්න තමයි ඉතින් අපි උත්සාහත් වෙන්නේ. ඉතින් ඒක ඒ එනකොට සමහරවට අර මේ හිතේ මේ අර අල්ලන් හිතේ ගතියෙන් අඩු වෙලා මෙතන තියෙන ස්වභාවයමයි එළියේ තියෙන්නේත් කියලා මේ ආධ්‍යාත්මික බාහිර ભેදයක් දුරව ගිහිල්ලා මෙතන තියෙන්නේත් මා භෞතික වශයෙන් මෙතන තියෙන ධාතු ස්වභාවයමයි එළිය තියෙන්නේත් කියලා අන්න ඒ පැත්තනොත් නුවණක් වැඩෙනවා. ඒ වගේ තමයි භාවනාව වැඩෙන්නේ. මේකේ මුල් කොටසේ මොකද්ද මේ කියන්නේ? මම බොහෝ කලක සිට ඔබ වහන්සේලාගේ උපදේශ මත සක්මන් ඒ ටික හරි. ඒ ටික හරි. ඒකේ අන්තිම හරියම පොඩ්ඩක් කියන්නේ මේ භාවනා දෙකම බොහෝ කාලයක් කිරීමේදී ප්‍රතිඵලයක් වශයෙන් මට කයේ ධාතු ගුණ හරි. භාවනා කරන වෙලාවේ අනිත් වෙලාවේ දැනෙන්න ගන්නවා. මේ හැම අවස්ථාවකම ඉඳුරන්ට ගෝචර වන අරමුණු කෙරෙහි සංස්කාර නොකර ඔහෙ ඉන්න පුළුවන් හැකියාවක් බොහෝ විට තිබෙනවා. හොඳයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? මේ ඕක ඒ කියන්නේ ධාතු මනසිකාරයමද දිගටම කරේ? ස්වාමීන් වහන්සේ වර්තමාන අරමුණේ ඉඳලා ඔය දෙකෙන් දෙකම කරා මුලදී. හරි. ඊට පස්සේ අක්මන තමයි වැඩියෙන් කරන්නේ. හරි. ඒකේ ඒකේ ධාතු ගුණ ප්‍රකට වෙනවද? ප්‍රකට වෙනවා. එතකොට ඒ ඒම අවස්ථාවල තමයි අර එක එකවා දකින්නකොට ඇහෙනකොට ප්‍රතිචාරණක් දක්වෝ හේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. හරි. ඒක වැරද්දක් නැහැ. එතකොට ඒ වෙලාවේ හිත මොක මොන වගේද? හිත නිකන් ඔහේ ඉන්නවා වගේ තමයි ඉන්නේ නිකන් ඕන දෙයකට නිකන් ගානක් නැහැ. ගානක් නැතු ඉන්න පුළුවන් ගතිය එනවා. එතකොට සක් මේ ඉඳගෙන කරද්දී මේ ඕනත් දැන් මේවා ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා. වාඩි වුණ ගමන් තේරෙනවා. තේරෙනවා. තේරෙනකොට ඒවා බලනවද? ඒවත් බලනවා. හා හා. ඒ කියන්නේ තාම ඒවා බලනවා. බලන්නේ නැහැ. දැන් දිගටම ආස්වාස ප්‍රාස්වාස අවධානය නැති වෙලා අර ශරීරයේ ධාතු මතුවෙන්න ගත්තම ඒ අතරේ එන සිතුවිල්ලක් වුණත් අර අල්ලා ගැනීමක් නැතුව වගේ යනවා. ඉන්ට ගතිය එනවා. හ්ම්. අල්ලා ගැනීමක් නැත්නම් හිත කොහෙද තියෙන්නේ? හිත ඒවා දකිනවා. හරි. අල්ලා ගැනීමක් නැහැ කියන්නේ හිත සිතුවිලි දකිනවා, වේදනා දැනෙනවා. හරි. ඒවට මේ හිතෙන් මොනවත් මේ වච කියවෙන්නේ කියන්නේ මේ හොඳ නෑ. ඇතුලේ කතාවක් නෑ. නෑ. හොඳයි. යන විදිහ හොඳයි. ඒ කියන්නේ මේ දැන් සිතුවිල්ලක් ආවත් ඒකත් එන යන හැටි බලන්න දැන්. ඒ පැත්තෙම දාගන්න පුළුවන් දැන්. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් විතරක් මට්ටමට අඩු කරන්න දැන්. ඒ කියන්නේ සිතුවිල්ලක් ආවත් ඇතිවීමක් නැතිවීමක් වශයෙන් බලනවා. ධාතු ලක්ෂණයක් ආවත් ඒකේ තියෙන හට ගන්න ආකාරය නැතිලා යන ආකාරය බලනවා. වේදනාවක් ආවත් හට ගන්න ආකාරය නැතිලා යන හැටි බලනවා. කොයි කොහෙන් ගියත් උතනට දාන්න පුළුවන් දැන්. ඒ මට්ටමට දාන්න. ආ එහෙම ඒ විදිහට බලන්න. බලන්න. එන වෙන් කර ගන්න ඕනේ. වෙන් කරගන්න කියන්නේ වෙන් වෙනවා ඉතින්. වෙන් වෙනවා. වෙන් දැන් මොකක් ආසිතුවිල්ලක් දැන් හිතන්න ඉස්සෙල්ලා ධාතු ටික බලන්න ගත්තා කියලා. මොකක් හරි අහුවෙන ධාතුවක දැන් කම්පනයක් නම් කම්පනය කියන්නේම ඉතින් ඇතිවීමක් නැතිවීමක් නේ කොහොමද? يعني නිකන් මෙහෙම යමක් නේ තියෙන්නේ. ඒකට ඒකේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ආයෙ නැතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. තරංගයක් වගේ දෙයක් නේ තියෙන්නේ. ඒ ඒ ස්වභාවය දකිමින් ඉන්න. ඊට පස්සේ දැන් ඒකේ අර නම් ගම් දෙන්න අවශ්‍ය නැහැ. මේක තදද රළුද ආහාර මේ ඒවට මොකක්වත් දෙන්න අවශ්‍ය නැහැ. මේකේ පටන් ගැනීමටයි නැතිවීමටයි විතරයි දැන් මූලිකත්වය දෙන්නේ. අර අපි ඒකට දීපු විශේෂත්වය අවශ්‍ය නැහැ දැන්. ඔක්කොමලට එකම විදිහට සලකන්නේ. ඒගොල්ලෝ ආවත් ඒක එන හැටි බලනවා එන යන හැටි බලනවා මේගොල්ලෝ ආවත් එන හැටි එන යන හැටි බලනවා සිතුවිලි පැත්තෙන් ආවත් එන යන හැටි බලනවා මේ විදිහට යන්න. මම එච්චර අවධානය ගත්තේ නැහැ ඊට පස්සේ. ඒ පැත්ත බලන්න ඕනේ දැන්. මේ පැත්ත බලාගෙන යන්නකෝ පස්සේ ඊට පස්සේ ආයි අනිත් පැත්ත ආයි හට යන්න පුළුවන්. ඔව්. ගොඩක් දුරට මේ ධාතු සීතල කම්පන අඳුනා ගැනීමකින් තොරව වගේ තමයි සියුම් වෙලා වගේ තමයි. ඔව් ඒක තමයි. ওই පැත්ත ටිකක් බලනකොට තවත් يعني අයින් වෙලා යනවා. ඒ කියන්නේ තව ටිකක් හිත කියන්නේ මේ හිතේ තියෙන අර හිඩස් ගතිය දැන් කතා නොකරන ගතිය තව වැඩි වෙලා හිත හිත ඇතුලේ මේ කියවෙන කියවන ගතිය අඩු වෙලා ඊළඟට හිත තව තව හිඩසක් නැත්තම් ඉඩ කඩ තියෙන තැනක් බවට ටික ටිකපත් වෙන්නයි තියෙන්නේ. යන විදිහ හොඳයි. තෙරුවන් සරණයි. දෙපා නැමද ගෞරවයෙන් ලියමි. තෙරුවන් සරණයි. සෑම දිනකම මෙන් උදේ 3ට පිබුදුණු මා උදේ 3:30ට සක්මන් මළුවේ කාමරයේ ඉදිරිපිට දෙපතුලෙහි කමටහන පිහිටවා සක්මනේහි යෙදුණෙමි. ක්‍රමයෙන් පතුල ලනුවැදුර මත ඇනෙනවත් මෙන් කුඩා වේදනාවකින් ධාතු ගුණ මතුවිය. මා 2019 සුරංගනී වික්‍රමරත්න මහත්මියගේ මෙම භාවනා වැඩමළුවකට සහභාගී වීමෙන් අනතුරුව අප ගුරු දේවෝත්මම ධම්මජීව ස්වාමින් වහන්සේගෙන් ලබාගත් සක්මන් භාවනා කමඨහන් තෙක් සක්මන පිළිබඳව නොදැන සිටියෙමි. ජනවාරි මාස සිට මේ දක්වා මා හැම දිනකම උදේ 3ට සහ දිනකට පැය 3ක් බැගින් සක්මනෙහි යෙදුණෙමි. මේ කාල සීමාව තුලදී සැක තැන් සකසා ගනිමින් ගරු එල්ලාවල මේදානන්ද හිමියන්ගේ සක්මන් උපදෙස් අනුගමනය කළෙමි. නිවසේ බාහිර කරදර තිබුණත් සක්මන දිගටම පවත්වාගෙන යෑමේදී දෙපතුලෙහි සිට විටින් විට ධාතු ගුණ දැනෙමින් අපහසුතාවයක් වන් ඇති වූ විට සක්මන් උපදෙස් සොයා සොයා අන්තර්ජාලය පරිහරණය කරේ ගරු එල්ලාවල මේදානන්ද ස්වාමින් වහන්සේගේ කමඨහන් වැඩසටහන් වලිනි. පසුගිය දෙසැම්බර් 30 වන දින උදේ 3ට ආරම්භ කළ සක්මන් භාවනාවේදී මාගේ සිරුර පුරා තනින් තන ධාතු ගුණ ප්‍රකට වෙමින් තිබිනි. දත් ටික ගැලවී යන්නට යන්නට මෙන් වේදනාවක් ඇතිවිය. ක්ලාන්තයක් මෙන් නිදිමත තක්ද දැනෙන්නට විය. ඊතා සුළු වේලාවකට මා ළඟ තිබූ පුඩුවේ වාඩි වෙමි. ඒ අවස්ථාවේදී දෙපතුලෙහි කමටහන මතම සිත රඳවමින් සිටියෙමි. මා සීනයක් දුටුවාසේය. අතක අතක ලිපියක් රැගෙන නගරේ නගරාධිපති යයි සඳහන් තැනක් තිබූ අතර එහි ලියුම් බාර ගන්නා කවුලුවක් ඊතා සිහින්ව ඉඩක් තුලට ලිපිය දැමීමටත් සමගම මා වැටෙන්ට යනවාක් මෙන් දැනි දෙපයින් නැගී සිටියෙමි. එතෙන් සිට මේ දක්වා සෑම දිනකම පාන්දර 3ට දවල් කාලයේ පැයක් සහ රාත්‍රී 9ට පැයක් වශයෙන් සක්මනෙහි යෙදුණෙමි. එහෙත් ධාතු ගුණ දැකීමේ తত্ত্বයක් ඊතා සිහින් ලෙස කොයි හෝ ස්ථානයක දැනෙනවා මිස තදින් නොදැනේ. ක්‍රියා කිරීම ආදීයේදී ඊතා යහපත් වෙනසක් නොදැනී සතුටින් ක්‍රියා කිරීමටත් හැකි වී තිබේ. මේ తত্ত্বය ගැන කරුණ ඉදිරිපත් කිරීමෙන් මට මේ සතුට නැති වේදයි බිය නිසා හේවගේ මහතා විසින් පැවැත් වූ ජනවාරි මාස භාවනා වැඩමුළුවේදීද ඉදිරිපත් නොකළෙමි. පෙර දිනේ වෙනත් සිරිමෑණි කෙනෙකුගේ මෙවැනි පැටලුවක් ඉදිරිපත් කර තිබූ බැවින් මේ ගැටලුව ඉදිරිපත් කරමි. මාගේ භාවනා මාර්ගය සකසා ගැනීමේදී ඔබ වහන්සේගේ උපකාරය වැඩ ඉතා වැදගත් වේයයි පතමි. පර්යංක භාවනාව දැන් ටිකක් අඩුවෙන් සිදුවේ. ඒත් සෑම දිනකම පාහේ සිරුරේ යම් යම් තැන්වලින් ධාතු ලක්ෂණ පහළ වෙයි. මාගේ භාවනා කර්මස්ථානයන් ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේගේ අවවාද ආශිර්වාද පතමි. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දක්නට කාගෙද කියන්න පුළුවන්? මේ සක්මනේ එතකොට ප්‍රශ්නයක් මොකුත් තියනවද? සක්මනේ ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ දැන්. ඔව්. මට දැන් අර ධාතු ගුණ අවසාන වශයෙන් වගේ එක පාට මුළු ඇඟේම මස් ඇට ඔක්කොම තැලිලා වගේ හරි ගතියක් ආවා. හහ. ඊට පස්සේ ගට් ටික ගැලවිලා වැටෙන වගේ වමන යන්න වගේ ආවා. <laughs> ගැලවෙන්නේ නැද්ද? ඒ වෙලේ කලන්ති වගේ. <laughs> මට ඊට පස්සේ බය හිතුණා. ඉන්ටර්නෙට් එකෙන් අර චිතනන්ද ආමඳුරන්ගේ හොඳ ධර්ම දේශනා තියෙනවා. හරි. බලලා ගැලවෙන්නේ නැහැ කියලා තියනවාද? ඒ වගේ එන බව දැනගත්තා. හා. ඊට පස්සේ දැන් සක්මන් භාවනාව දිගටම කරගෙන යනවා. හරි. අර සක්මන් භාවනාව දිගටම මේ දවස්වල කරගෙන කරගෙන ආව මිසක් පරයන්ක භාවනාව අඩු වුණා. හහ. දැන් ඊට පස්සේ මට පැය භායකට වඩා වාඩි වෙලා ඉන්න බැරුව තිබුණා. හහ. දැන් ආපහු පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන්. හරි. වාඩි වෙලා ඉඳද්දි දැනනවද 10 ලක්ෂණ දැනනවද? හරි. ඒවා බලනවද? ඒවා බලනවා. හරි. මොනවද තේරෙන්නේ? මොන මොනද තේරෙන්නේ? දැන් එතකොට අර මේ සත්තු දුවනවා වගේ. අහහ. කන කනවා වගේ. හ්ම්ම්. එතකොට එක එක කොටස් වල ගෙහෙන ගතිය වගේ. හ්ම්ම්. ඒ ඔක්කොම බලනවා. බලමින් ඉන්න. ඒතර මුළු පැයම හිතට ඒවා බලන්න අවස්ථාව තියෙනවද? ඔව්. ඒ පැය ඇතුළත බලාගෙන ඉන්නකොට මතුවෙන ඒවා බලනවා. හරි හොඳයි. එතකොට ඒ කියන්නේ මග පුළුවන් තරම් ඒ කියන්නේ ඒ ඒ ටික පෙන්ලා දෙන්න. ඒ කියන්නේ අපි අපි ලෑස්ති වෙලා ඉන්නවා. හිතේ ඒ කියන්නේ සමස්තයක් වශයෙන් කය දිහා බලාගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ හැබැයි කොහෙද මතුවෙන්නේ කියලා. හිතන්නකෝ. දැන් ඒ විදිහට කොහෙද දන්නේ දන්නේ නැහැ අපි මතුවෙන්නේ කියලා. හැබැයි මතුවෙනකොටම අපි එතන. මතු වෙනකොටම අපේ හිත එතෙන්ට තිබ්බා මොකද්ද මේ වෙන්නේ කියලා බැලුවා. ඊට පස්සේ ඒක ඉවරනවත් එක්කම අපි වෙන තැනක් මතු වෙනවනම් අන්න එතෙන්ට හිත යොමු කළා මේක මොකද්ද කියලා බැලුවා. තව තැනක් මතු වෙන එතෙන්ට හිත යොමු කළා මොකද්ද කියලා බැලුවා. දිගටම ඔය ඔය දෙක කරන්න කිසි වැරද්දක් නැහැ. ඔය දෙක හොඳට පෙන්නමින් ඉන්න මේ එක එක තැන්වල මේ මේ ක්‍රියාකාරීත්වය හොඳට දැක ගන්න. සමහර වෙලාවට නිකන් මෑණියන්ට තේරුණොත් දැන් මේ අරමුණ හොඳට මේ බලන හිතත් එක්ක හොඳට මේ සමපාත වුණා කියලා තේරුණා නම් අරමුණත් එක්ක හොඳට හිත ඉන්නවා කියලා තේරුණා මෙනෙහිකට යන්නේ නැතුව මේකේ මුළු අරමුණම බලන්න උත්සාහත් වෙන්න. එයා හිතන්න දැන් එකක් පටන් ගත්තා ඉවරලා යන හැටි සම්පූර්ණයෙන්ම ෂය වෙලා යන හැටිම ඉවරලා යන හැටිම බලාගෙන ඉන්නවා. ඊළඟ එකට යන්නේ නැතුව පොඩ්ඩක් එතනම බලාගෙන ඉන්නවා. ආයෙත් ඒක හරියගෙන නැත්නම් ඔන වෙන තැනකට ගියා. ඒක හොඳට බලාගෙන ඉන්නවා. ඒ දේ දෙකට කරන්න. සක්මනයි එතකොට පරයන්ක එක ලොකු වෙනසක් නැහැ. සක්මනේදී බලන්නෙත් මේ වගේම දැනෙන දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ බලන එක. ඊළඟට පරයන්කදී කරන්නේ තර වගේ දැනෙන දැනෙන විවිධාකාර ධාතු ලක්ෂණ බලන එක. ඒක දිගට කරන්න ඕනේ. කාලයක් යනවා. ඒක කියන්නේ මුකුත් කියන්නේ ඉස්සරහට යන්න ඕනේ කියලා උම්නන්දුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ කරන ටික සතුටින් කරන්න, සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ අපේ අපි නිකන් අර ගහක් වැඩෙන්න ඕන කරන වමනා පරිසරය සකස් කරනවා වගේ දෙයක් තමයි මෙතන කරන්නේ. අපිට හිතට වමනා කරන ප්‍රඥාව වැඩෙන්න වමනා කරන පෝෂණය මේකෙන් ලැබලා දෙනවා. හැම මේ අරමුණක් ගන්න පෙන්ලා දෙනවා. ඒතර මේ පෙන්වන්න පෙන්වන්න හිත ඉගෙන ගන්නවා. අපි ඒවා දැනගත්තා කියලා වැඩක් හිතට තේරිලා නැහැ. ඉතින් අපි කරන්නේ හිත එකඟ කරගෙන එයාට පෙන්ලා දෙනවා ඇත්ත වශයෙන් මේ හට ගන්නා විවිධාකාර ධාතු ලක්ෂණ තියෙන ඒවායේ ස්වභාවය මෙන්න මේකයි. මෙන්න මේක මෙහෙමයි. මේක මෙහෙමයි. කියලා නිකන් පුංචි ළමයෙකුට උගන්වනවා වගේ පෙන්ලා දෙන්නයි තියෙන්නේ. දිගට කරගෙන යන්න. ගැටලුවක් නැහැ. හොඳයි. දට්ටික් ගැලවුණොත් වෙන එකක් දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. <laughs> හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර කීපයක සිට භාවනාව ප්‍රගුණ කරන අයෙක්මි. ආනාපාන පානයේ මූල කර්මස්ථානයේ ලෙස සතිය වඩමි. ගොරෝසු ලෙස දැනෙන ආස්වාස සහ ප්‍රස්වාස ක්‍රමයෙන් සියුම් වන අන්දමත් ඒ දෙකෙහි වෙනස නැති වී යන අන්දමත් හුස්ම එකට එකම ප්‍රවාහයක් බවට පත්වී අවසානයේ ගෙවන් වී අනන්දමත් අත්දැකීමේ මේ විනාඩි 5ක් වැනි කෙටි කාලයකින් සිදුවන බව අද්දුටිමි. ඉන්පසු ඊතා විවේකී නිශ්චල අවස්ථාවක දිගටම සතිය පවත්වමි. මෙලෙස පැයක් පමණ සතියෙන් භාවනාව වැඩිය හැකිය. සිතවිලි සංඥා වරින් වර මතුවන නමුදු ඒවා කෙරෙහි අවධානය යොමු නොකර දිගටම එම නිශ්චල කිසිත් නැති අවස්ථාවේ සතිය පවත්වමි. ඊතා දැඩි සමාධි තත්වයකට පත්වන බව මීට වසර එකකට දෙකකට පමණ පෙර අත්විඳිමි. නමුදු දැන් එම තත්වයට පත් නොවන නොවන නමුත් නිශ්චල අවස්ථාවේ පූර්ණ සතියෙන් යුතුව භාවනාවේ නිරත වෙමි. සක්මන් භාවනාවේදී යටිපතුලට අවධානය යොමු කරන අතර මෙනෙහි කිරීමකින් තොරව යටිපතුලට සහ පාදවලට දැනෙන දෙය කෙරෙහි සතිය පිහිටවමි. විනාඩි 10ක් පමණ කාලයක් පසු කාලයකට පසු ඉබේ ඇවිදින අන්දම අත්විඳින අතර දිගටම භාවනාව පැයක් පමණ කාලයක් තුල පවත්වාගෙන යමි. වරින් වර පාදවල යටිපතුල්වල ධාතු ලක්ෂණ අත්විඳින අතර භාවනාවේ වැඩි කාලයක් තුල ඒවායේ දැනීම් වලින් තොරව සක්මනේ යෙදෙමි. සිතිවිලි නොමැති හිස් බවක් වරින් වර අද්දුටිමි. සිතිවිලි පැමිණි වහා ඒවා ඉබේටම ඉවත් වී යයි. භාවනාව වැඩි දියුණු කිරීම පිණිස ඔබ වහන්සේගේ අවවාද ආනුශාසන අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ප්‍රාර්ථනා කරමි. දෙකට කරගෙන යන්න මොකක්වත් ඒ කියන්නේ හදන්න කියලා ලොකු දෙයක් නැහැ. කළ කරගෙන යන විදිහ හොඳයි. කියන්නේ වෙන්න සමහරලාට වේවි. ඒ කියන්නේ දැන් අපිටම සක්මන කරද්දී අර වගේ ධාතුන් දිහා බලාගෙන යනවා. මේ ලක්ෂණ ටික බලාගෙන යනවා. ඊට පස්සේ හිත ඒ ටික අත්හැරලා දාලා සංසුන් වෙනවා. නැත්තම් ඒ ටිකත් අත්හැරලා දාලා නිකන් ඉන්නවා. ඒ ගතිය එන්න දෙන්න. තව තව හිතට පුරුදු වෙන්න දෙන්න. මුලදී දේ දිහා බලාගෙන යනවා. ඒ ටික හිත එපා වෙනවා. හිත ඊළඟට ඒ ටික අත්හැරලා දාලා නිකන් ඉන්නවා. මොකොත් අල්ලන්නේ නැතුව ඉන්නවා. බලන්න ඒ ඒ හැකියාවන් ටික තියනවාද කියලා. දැන් අර මුලින් මේක බැලුවට පස්සේ හිතට ඒක වමනා නැහැ දැන් බලන්න. හිත ඒක දැකලා ඇති වෙලාම දැන් අතහැරලා. හිත දැන් විවේකී වෙන්න කැමති. ඒ වෙලාවට ආයි බලෙන් දාන්න යන්න එපා. මුලදී හැබැයි බලෙන් දාලා පෙන්නන්න හිත කැමැත්තෙන් ඒ දේ කරන්න දෙන්න. ඊට පස්සේ හිත විසින්ම මේකෙන් අයින් වුණාට පස්සේ එයාට පොඩ්ඩක් විවේකීව ඉන්න දෙන්න. ඒ විවේක ස්වභාවය දැන් හුරු වෙන්න දෙන්න හිතට. ඉඳගෙන ඉඳද්දිත් අර කියලා තිනවා වගේම ඒ ඒ මතුවෙන විවේක ස්වභාවය හිතට හුරු වෙන්න දෙන්න. තව ටිකක් දිගට කළා ආයි ඒ කියන්නේ ආයි මේ ටිකක් තව පුරුදු කළා ආයි දියන්න. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ කායානුපස්සනාවේ ආනාපාන සතියෙහි වරහන් ඇතුළු සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිදි පියවරයන් වඩා දෙවනුව වේදනානුපස්සනාව හා ඉන්පසුව චිත්තානුපස්සනාව වැඩි යුතුයද එකවර චිත්තානුපස්සනාව වැඩිම නුසුදුසුද මේ දහම් කරුණු දැන ගැනීම පිණිස පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මහසි රුතුම් නිවනින් සෙන්සේ. හරි. ඒකේ එහෙම දෙයක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ දැන් චිත්තානුපසනාවට එකපාරට අපි ගියොත් එහෙම හුඟක් වෙලාවට පැටලෙනවා. ඒ කියන්නේ අපිට හිතෙන් හිත බලන්නයි වෙන්නේ. ඒක ඒ තරම ලේසි නැහැ. මොකද හිතේ යන දේවල් හරි විචිත්‍ර වෙන්න පුළුවන්. හිතේ යන දේවල් බොහොම ආකර්ශනීය වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ තරම් හැදිච්ච නැති සතියක් තුලින් හිත දිහා බලනකොට දන්නේම නැතුව අපේ මේ තියෙන ශක්තිය දිය වෙලා යනවා. එයාගේ තියෙන කෙලෙස් ශක්තිය වැඩි වෙනවා. අන්තිමට අපි දන්නේ අපි ආය ඇතුලේ ඉන්නේ. අපි අහු වෙලා තියෙන්නේ. දැන් හිතන්න අපි අපිට ඉන්න තැන දුර්වල නම් අපි සතු හැකියාව දුර්වල නම් මේක දිහා බලන්න ගියාම මේකේ තියෙන ආකර්ෂණීය ශක්තියට අපි දන්නේ නැතුව බොඳ වෙලා අන්තිමට ඒක ඇතුළට රිංග ගන්නවා. දැන් අපිත් කතාවට අහු වෙලා ඉන්නේ. දැන් අර අපි හරහාමත් එයා තව පෝෂණය වෙලා. ඒ නිසා බුදුරජාන් වහන්සේ චිත්තානුපස්සනාවේදී ආනාපාන සති සූත්‍රයේදී චිත්තානුපස්සනාවේදී විශේෂ අනතුරු ඇඟීමක් කරලා තියෙනවා. නාහම්බික්කවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා බුදුන් වහන්සේ කියනවා මේ මහණෙනි මම මුලා වෙච්ච සතියක් තියෙන නැත්නම් එහෙ මෙහෙ වෙන සතියක් තියෙන සම්පජඤ්ඤය දියුණු නැති කෙනෙකුට මේ ආනාපාන සතිය භාවනාව මම වදාරන්නේ නැහැ අනුමත කරන්නේ නැහැ මේ කියන්නේ චිත්තානුපස්සනා කොටසදී. ඒ නිසා චිත්තානුපස්සනාවට එන්න කලින් කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් හොඳට සතිය හදාගෙන තියෙනවා නම් මේ සමාධි ගතියක් හදාගෙන තියනවා නම් ඒක අපිට නිකන් පදනමක් බවට පත් වෙනවා. ඒ පදනම තුල ඉඳගෙන පිහිටගෙන අන්න හිත දිහා බලන්න පුළුවන්. එතකොට හිතේ යන දේවල් විචිත්‍ර වුණාට අපි අපි සතු මධ්‍යස්ථ භාවය නිසා, අපි සතු උපේක්ෂාව නිසා, අපි සතු සතිය නිසා, ඒකේ තියෙන බලය නිසා මේක අපිව අල්ලන්න තියෙන හැකියාව අඩුයි. අපේ බැලීම හරහාම අපේ අර සතියේ තියෙන හැකියාව හරහා මෙයා බොඳ වෙන්න ගන්නවා. අපි බොඳ වෙනවන වෙනුවට මෙයා බොඳ වෙලා යනවා. මෙයා දුර වෙලා යනවා. ඒ නිසා බුදුහාඳුරෝ උපදෙස් දෙනවා. සාමාන්‍යයෙන් කායන පස්සනාවෙන් වේදනාන පස්සනාවෙන් තමයි බලන්න තියෙන්නේ. ඉතලා පටන් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සෑම අවස්ථාවක ඇතිවීම නැතිවීම බලමින් භාවනා කරගෙන කරගත යම් පර්යංක භාවනාවකදී ඊතා සුළු වේලාවකින් පිම්බීම හැකිලිම ගෙවි ගොස් කිසිම දෙයක් නොදැනෙන අවස්ථාවට යයි. ඒ අවස්ථාවේදී ටික වේලාවකින් නිදාගෙන අවදි වූවක් මෙන් දැනේ. එසේ මුළු පර්යංකයේදීම වරින් වර සිදුවේ. ඒ සෑම අවස්ථාවකම ගැස්සීමක් සිදුවේ. ශරීරයේ ඒ කොට කොටස් විසික් වෙනවාසේද දැනේ. විශේෂයෙන්ම අත් සිතුවිලි වලින් බාධා නොමැත. ඒ සිතුවිලිද කෙනෙක් ළඟ සිටන් කතා කරනවා වැනිය. එහෙත් එය ගානක් නොමැත. බොහෝ පර්යංක වලදී මෙසේ මෙසේය. ඒ සෑම අවස්ථාවකම ඇතිවීම නැතිවීම දෙක හොඳින් බලමි. සක්මන් භාවනාවද පතුල තබන විට ඔසවන විට ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කරමි. සතිමත්ව හොඳින් කරගත කරගෙන යා හැකිය. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් කියා දෙන මෙන් ඊතා යටහත් පහත්ව කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. දිගට කරගෙන යන්න. මොකක්වත් ඒ කියන්නේ මේ යන විදිය හොඳයි. මොකක්වත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කරගෙන යන විදිය හොඳයි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මේක බහුලීකృత වීමක් වෙන්නයි තියෙන්නේ. තව තව වැඩෙන්නයි තියෙන්නේ. කවුද දන්නේ ලිව්වේ පොඩ්ඩක් ඕන. කතා කරලා බලන්න පුළුවන්. ඉස්සෙල්ලට වඩා අඩුවක් يعني දිනුවක් තියෙනවා කියන්නේ. ගිය පාර පොඩ්ඩක් කිව්වේ අර විසිරිච්ච ගතියක් හුඟක් තියෙන්නේ. ඔව්. දැන් හැමතිස්සෙම මුළු පරියන්කේම ස්වාමීන් වහන්සේ අර වගේ මේ ගැස්සිලා يعني අත් එහෙම විසික් වෙනවා වගේ තේරෙනවා. ආයි නිකන් ඒ ටිකක් වෙලා වෙනකොට අර සිතුවිලි එනවා. ඒවා නිකන් මේ ළඟ කවුරු හරි කියනවා වගේ. හරි. ඒත් ඒක එහෙම පිටිම මේ දැන් ඒකෙත් ඇතිවීම නැතිවීම බලනවා. ඒක එහෙම යන්න යනවා. ආයෙත් අර තැනට වැටෙනවා. ආයෙ ගැස් වෙනවා. එහෙම එහෙම තමයි යන්නේ. පාරියංකම සිද්ධ වෙනවා. ඒ දැන් කතාන්දර වල යන්නේ නැහැ. ඒ එහෙම යන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ පුළුවන් තරම් ඒ දුවන දුර අඩු කරගන්න. කතන්දරයක් හැදීගෙන යනවා. හැබැයි ඉක්මනට එනවා අපි. ඒක මම නොදැනිවත්ම ඇවිල්ලා ඉවරයි ගොඩක් වෙලාවට. හොඳයි. යන විදි හොඳයි. ඔහොම තව ටිකක් වැඩෙන්න දෙන්න. මොකක් ගැටලුවක් නැහැනේ. ඒ කියන්නේ දැන් තේරෙනවනේ පොඩ්ඩක් නිකන් හරියාගෙන එන පැත්තක් තියෙනවා කියලා. එහෙමයි. හොඳයි. හොඳයි. තේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. පර්යංක භාවනාව. අද දින පරයන්ක භාවනාව ආරම්භ කර මම දැන් මෙතන පහසුවෙන් හිඳිමි යන්න අදිෂ්ඨානය කර කයට සිත මෙහෙයුවෙමි. බඩ පිම්මීම හැකිලිම සහ පපු ප්‍රදේශයේ උස් පහත් වීමක් මුලින් විමර්ශනය කළ අතර ඉන්පසු හුස්ම රැල්ල ඇතුළු වීම සහ පිටවීම නිරීක්ෂණය කළෙමි. නාස්පුඩු දෙකින්ම ඇතුළු වීම පිටවීම පෙනුනි. මෙසේ පැය භාගයක් පමණ විමර්ශනය කරන අතරතුර විවිධ සිතුවිලි ගලා ආවේය. ඒ වාද සිතුවිලි ලෙස මෙනෙහි කර බැහැරවන්ට ඉඩ හැලෙමි. සෑම විටම කය දෙස සිතින් බලා සිටියෙමි. විවිධ දැනීම් මුහුණේ සහ අත්වල විය. කොන්දේ පපුවේ වේදනාවන්ද අත්විඳෙමි. එහෙත් ඊතා සුළු කාලයකට හැර සිත පිට යාම සිදු නොවිය. පසුගිය දිනවලට වඩා හොඳින් බැලිය හැකි විය. ඔබ වහන්සේ ඊයේ දින ප්‍රකාශ කළ ආකාරයට මෙනෙහි කිරීම සහ දැන ගැනීම වෙනසක් නොදැනුනි. හැඳිනීමක් පමණක්ම විය. මේ ආකාරයට කය දෙස බලා සිටීම නිවැරදිද යන්න පහදා දෙන ලෙස ගෞරවයෙන් ආයද සිටිමි. මෙනෙහි කිරීම මොකද්ද කියන්නේ? يعني දැනීමක් පමණක්ම විය. ඔව්. හරි. يعني මෙනෙහි කරන්නේ නැහැ. දැන් දැනීමක් විතරක් තියෙනවා. ගැටලුවක් නැහැ. يعني Tamanට තේරෙනවා නම් දැන් හිත පිට යන්නේ නැතුව හිත ඇතුලෙන් අපි දැන් මෙනෙහි කරනවා කියන්නේ හිත ඇතුලෙන් අපි වචනයක් කියන්න ඕනේනේ. ඒක අවශ්‍ය නැහැ. නිශ්ශබ්ද හිතක් දැනගන්නවා දැන්. දැනගැනීමක් තියෙනවා. වැරද්දක් නැහැ. සක්මන් භාවනාව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් සක්මන ආරම්භ කළෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න ඉතා හොඳින් ප්‍රකට විය. සිතවිලි ගලා ආවත් සැනකින් ඒවා බැහැර විය. එක්වරකට පැයක් පමණ හොඳින් දෙපා වෙත සිත පිහිටුවා ගත හැකි විය. පතුලේ ලනුපැදුර ගැටෙන විට ඇතිවන රළු ගතිය පළමුව ඔසවන විට ඇඟිලි ලනුපැදුරින් එසවීම ගෙන යන විට වාතයේ ගමන් කිරීම තබන විට පළමුව විලුඹ තැබීම එවිටම ගැටීමෙන් ගැටීමෙන් ඇතිවන බරහා රළු ගතිය දැනීමද අතක් පයක් එසවෙනවා එසවෙන විට ඇතිවන සැහැල්ලුවද ප්‍රකට විය මෙහිදීද මෙනෙහි කිරීම හා දැන ගැනීම යන්නේ වෙනසක් නුදුටිමි අනුකම්පාවෙන් ධර්මාවාදයක් ලබා දෙන සේක්වා. සිත පිහිටවාගෙන කයෙහි ක්‍රියාවන් දෙස බලා සිටීම මොළයේ අක්‍රිය වූ කොටස් ක්‍රියාත්මක වීමට හේතු වන බව අසා ඇත්තෙමි. ඊයේ ධර්මදේශනාවේදී මහා සිතද මහා සතම් ඉන්ද්‍රියට අනෙක් ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය තුලින් ගන්නා තොරතුරු ගබඩා කර ගන්නා බව ඇසුවෙමි. ඒ අනුව මනස යනු මොළයේදී මාහට අදහසක් ඇතිවිය. කරුණාකර පහදා දෙන්න. තෙරුවන් සරණයි. හරි. මේ මුලින් අහන ප්‍රශ්නේ මට දැන් මතක නැහැ. අර මෙනෙහි කිරීමයි දැන ගැනීමයි අතර වෙනසක් නැහැ කියලා. හරි. මලත් පොඩි මෙමරි එකක් තියෙන්නේ. මේ මුලින් අහන්නේ මොකද්ද? හරි මෙනෙහි කිරීම කියන එකේදී, يعني අපි සාමාන්‍ය මෙනෙහි කිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ භාවනාවේදී, يعني මාක් හරි දෙයක් දැනෙනවා, දැනෙන අවස්ථාවේදී අපි වචනයකුත් වචනයකුත් එතනට පාවිච්චි කරනවා. තද ගතියක් දැනෙනකොට නෑ, තද ගතිය නෑ ඔබ දාන්න බෑ. අපි තමු මේ අපි පාදයක් පොළවේ වදිනකොට මේ මුලදී තින් ඒක අර මේ සරල භාවයට හිත එන්න අකමැති නිසා අපි මේ වදින පාදේ නම කියලා කතා කරනවා. වැදුනේ ඔන්න වම නම් වම් පාදය කියලා වම කියලා කියනවා. දකුණ නම් ඔන්න දකුණ කියලා කියනවා. හැබැයි ඉතින් පස්සේ එහෙම කියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැනීමේ විතරක් හිත පවත්වන්න පුළුවන්. එතකොට ඒ නිසා මෙනෙහි කිරීමයි දැනීමයි කියන්නේ දෙකක් කියලා කියන්න පුළුවන්. මොකද දැනීම එකක් ඒක මත අපි කරපු තව වැඩිපුර දෙයක් තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. හරියට නිකන් වචන සනාත කලා වගේ දෙයක් අපි කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ සනාත කිරීම අයින් කළා මෙනෙහි කිරීම කියන මේ වචනේ පැත්තකට දාලා හිත කතා නොකරම ඉන්නවා. හිත සංසුන්වම තියෙනවා. ඒ සංසුන් සිතකින් මේ දැනීම දැනීම තුළ හිත පවත්වනවා. අවධානය පවත්වනවා. ඒක ප්‍රමාණවත් ඇත්තටම. එතකොට හිතට තවත් ශක්තිය, හිතේ තිබිච්ච තවත් ශක්තිය මේ අරමුණටම යොමු වෙනවා. එතකොට නිකන් 100%ක්ම මෙතෙන්ට ගියා වගේ දෙයක් දැනෙනවා. ඒක ඊටාම් ප්‍රබලයි ඒක අතකින්. හිතට තවත් අන්න සැහැල්ලුවක් දැනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත සමාධි තියෙනවා, විතක්ක ਵਿਚාර රහිත සමාධි තියෙනවා. ඕකෙන් විතක්ක ਵਿਚාර රහිත සමාධිය ප්‍රණීතයි කියලා කියනවා. අන්න වගේ ඕකේ ඉතින් ඊටාම සරල මට්ටමක් මෙතන තියෙන්නේ. ඒ අපි මුලින් විතක්ක ਵਿਚාර සහිතව මේ දේ කරනවා. ਵਿਚාරයක් කියලා මෙතන අදහස් කරන්නේ ඇත්තටම මේ විතක්කයක් කියලා මෙතන අදහස් කරන්නේ වචනයක් කියන එකක්. නමුත් ඒක ඒ වචන කියන මට්ටමක් අයින් කරලා මෙතන දැන් විතක්ක ਵਿਚාර කියන මට්ටම සියුම් මට්ටමකින් කරනවා. ඒ ඇවිල්ලා අරමුණට හිත නැංවීමක් පමණයි. වචන මුකුත්ම නොකිය. අරමුණ තුළ හිත හැසිරීමක් විතරක් කරනවා වචන මුකුත්ම නොකිය. එතකොට විතක්ක ਵਿਚාරවල ඉතා සියුම් මට්ටමකට යන්නේ. රළු මට්ටමකින් සියුම් මට්ටමකට යන්නේ. ඔව් ඊට පස්සේ මොකද්ද මොලේ ප්‍රශ්නයක් අහනෝනේ. එතකොට නෑ. ඒ කියන්නේ මේක විද්‍යාවෙන් කියාගෙන කියනවා. ඉතින් සමහර මේ විද්‍යාඥයෝ කියනවා හිත තියෙන්නේ මොලේ කියලා. හැබැයි ඒක හැම කියන්න බෑ. ඒ කියන්නේ තවත් විද්‍යාඥයෝ පිරිසක් කියනවා නැහැ මොලේ විතරක් නෙමෙයි මුළු කයේම හිත තියෙනවා කියලා. ඒ කියන්නේ සමහර ඒ කියන්නේ හැබැයි මොලේ භවනාව මොලේට සෑහෙන සම්බන්ධයි. භවනා කරද්දි මොලේ අර කියලා තියෙනවා වගේ යම් යම් කලින් ඒ කියන්නේ අක්‍රිය තිබිච්ච ප්‍රදේශයන් නැත්නම් උත්තේජන නොවිච්ච ප්‍රදේශයන් උත්තේජන වෙනවා. තව අපිට හානිකර ප්‍රදේශයන් ටික ටික අඩු වෙනවා වගේ දෙයක් වෙනවා. ඒක ගැන ඇත්තටම මේ අපේ නිසරණ වනේ වෙබ්සයිට් එකේ ડોક્ટર ධම්මික අරියනන්ද කියලා මේ මානසික වෛද්‍යවරින් මහත්තයෙක් එයා කරපු දේශනයක් ඇත්තටම අතුලත් කරලා තියෙනවා. ගිය පාර භික්ෂු වැඩසටහනක් තිබුණා මාර්තු මාසේ. ඒ අපි මේ මාර්තු මාසේ තිබිච්ච භික්ෂු වැඩසටහනට මේ මහත්යව ගෙන්නුවා. ගෙනලා මේ මහත්යට කිව්වා මේ භාවනාව හරහා මොලේ සිද්ධ වෙන මේ පරිවර්තනයේ සම්බන්ධයෙන් දැන් වර්තමානයේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා සෑහෙන්න. ඉතින් ඒ කරුණු ටික පැහැදිලි කරලා දෙන්න කියලා භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඔක්කොම ටික ඊට පස්සේ වීඩියෝ කරලා ඒ වීඩියෝ එක දාලා තිනවා වෙබ්සයිට් එකේ. ඉතින් කාට හරි පුළුවන් අවශ්‍ය නම් ඒක බලන්න පුළුවන්. අපිට මේ කාට හරි වමනා නම් ඉතින් මෙතනට ඕනම් පෙන්වන්නත් පුළුවන් අමාරුවක් නැහැ. එතකොට මේ මහත්තයා ලස්සනට පැහැදිලි කරනවා මේ විද්‍යාවෙන් දැන් හොඳට හොයාගෙන තියෙනවා මේ වගේ මේ භාවනාවක් කරහා මේ මොලේ සිද්ධ වෙන මේ පරිවර්තනය. ඒක ඇත්තටම සුබවාදී පැත්තට සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. මේ තුල සෑහෙන හැකියාවන් රැසක් ඉස්සරහට එනවා. ඒවා දැන් ඉතින් දැන් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් භාවනාව සම්බන්ධයෙන් ලොකෝ ප්‍රබෝධයක් ඇතිලා තිනවා මොකද ඒ තරම් මේකේ තියෙන වටිනකම දැන් මිනිසුන්ට තේරලා තිනවා. ඉතින් හිත තියෙන්නේ මොළේද කියන කතාව හිතයි මොළයයි අතර සෑහෙන සම්බන්ධයක් තියෙනවා. නමුත් මොළයේ පමණයි කියලා කියන්න බෑ. මුළු කයේම කය ඇසුරු කරගෙන දැන් මේ අපි කාමවචර ලෝකයේ ඉන්නකොට මේ කාම භූමියේ ඉන්නකොට කය ඇසුරු කරගෙන හිත තියෙනවා කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. එක මොළේ විතරක් කියලා කියන්න අමාරුයි ඉතින්. මොකද තව විද්‍යාඥයෝ පිරිසක් ඒගොල්ලෝ වෙනම පරිශන කරලා තියෙනවා. ඒ කියන්නේ මොළේ නිකන් අපි සාමාන්‍ය තියෙන මොකක්ද ඒකට කියන්නේ අපි තුමු සාමාන්‍ය මේ මේ කාගෙත් තියෙන 100ට කියන්නේ මේ 100ක් මොහොත 99.99 ගානක් කියව හැමෝගෙම තියෙන ඒ ස්වභාවයෙන් තොර වෙච්ච මොලයක් අරගෙන ඒත් මිනිසෙක්ගේ හොඳට හැකියාවන් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මොලේ තිබිලා තියෙනවා යාගෙන ද්‍රවයක් විතරක්. හිතන්න දැන් අපේ සාමාන්‍යයෙන් තියෙන ඝන මොලේ වෙනුවට ද්‍රව ස්වභාවයක් තියලා තියෙනවා. ඉතින් ඒත් ඒ මිනිසයා හොඳින් වැඩ කරතු කරනවලු. ඒත් ඉතින් ඒතකොට අපිට මොලේ විතරක් හිත තියෙනවා කියන එකට යන්න බෑ. ඒ නිසා ඕවා සම්බන්ධයෙන් ඉතින් ඔච්චරම ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. භාවනා කරන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවායයි මෙනෙහි කර උපදේශ පරිදි එහා මෙහා කීපවරක් ඇවිදින බව දනිමින් සාමාන්‍ය විදිහට ඇවිද්දෙමි. ඉන්පසු වම් පාදයේ තබන විට එයටද දකුණු පාදයේ තබන විට එයටද සතිය පැවැත්වෙමි. වාර දෙකක් හෝ තුනක් එහා මෙහා යද්දී හිත පාද දෙකේ ස්පර්ශය මෙනෙහි වන අතර වාරයේ හිතද කොහෙදෝ පරණ දෙයක් වෙත දිව ගියේය. මට ඕනෑ විදියට හිත නොපවතින බව දැනුනි. එම වාරය හෝ දෙක තුල සතියද පැවැත්වන වේලාවට වඩා අසතිමත් බව වැඩි විය. ඊළඟට හිතුනේ වார்த்தාවට දැන් මොනවද ලියන්නේ කියාය. අද නම් සක්මන ඊතරම් සාර්ථක නැත කියා හිතුණා. ඒත් සක්මන් කිරීම නොනවතා කළා. මේ අවස්ථාවේදී ඇවිදින වේගය වැඩි කරන්න හිතුණද ඔබ වහන්සේ හෙමින් ඇවිදින විට තව බොහෝසේ දැකිය හැකි බව බව කියු බව මතක් විය. එවිට මම හොඳට පාද ස්පර්ශය ගැන සිතමින් යන්නෙමයි සිතා නැවත මුල සිට පටන්ගෙන සක්මන් කළා. මට ලැබුණ අත්දැකීම් මෙලෙසයි. කකුල් වලට දාඩිය දැමීම, දන හිස වේදනාව, ඇඟිලි යට ගුලි විදිහට තියෙන මස් පිඩු වල තද වේදනාව. එම කකුල් නැවත පොළවෙන් ඔසවන විටදී කකුලේ අස්ති වම් වල්ලු කරේ ගැටෙන සුළු ශබ්දය දැනුණා. විශේෂයෙන්ම අත්විඳීමක් වූයේ එක කකුලක් පොළවට ස්පර්ශ වන විටම අනෙක් කකුල එසවීම ආරම්භ කර ඇති බවත් ඇඟිලි තුඩු වලින් පමණක් පොළව සමග ස්පර්ශ වී ඇති බවයි. මේ මාරුවෙන් මාරුවට ඇවිදින්නා ඇවිදින්නාගේ විධානයකින් තොරව ස්වයන්ක්‍රීයව සිදුවන බවයි. කෙලස් වලට ඉදිරියට එන්න අවස්ථාවක් නොලැබෙන නිසා නිතර නිතර අභ්‍යාසයේ යෙදීමෙන් කෙලෙස් අඩු තැනකට යා හැකිවන බව තේරුණා. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මාගේ සතිමත් භවෙහි අඩුවීමට කර ඇති වැරදි මට පෙන්වා දෙන ලෙසයි. නිදුක් නිරෝගී බව ලැබේවා. තෙරුවන් සරණයි. මොකද අඩු වෙලා නැහැ. මට හිතෙන්නේ දැන් අර හතිය අවදිනකොට තේරෙනවා මේ මේ තාම හරි ගිහිලා නැහැ කියලා. කියන්නේ සතියේම තියෙන ලක්ෂණය වැරදි ටිකක් පෙන්ලා දෙනවා. ඉතින් එතකොට ඒ වැටෙන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න තියෙන තාම මදි තාම තව හැදෙන්න තියෙනවා කියලා දිකට කරගෙන යන්න. දැන් අර කයේ දැකලා තියෙනවා හොඳයි සක්මනේදී. හැබැයි වැඩි අවධානයක් යටිපතුලට යොදවන්න. මේ ඒකේ තව වෙන වාසි ටිකක් අපිට හම්බ වෙනවා. ඒ නිසා කයේ යම් යම් තැන්වල වේදනාවන් දැනෙනවා සක්මන් කරද්දී. නමුත් ඒවට වැඩි අවධානයක් දෙන්නේ නැතුව යටිපතුලේ මොනවද දැනෙන්නේ? යටිපතුලට කොහොමද තේරෙන්නේ? වදිනකොට කොහොමද තේරෙන්නේ? ඔසවනකොට කොහොමද තේරෙන්නේ? තබලාගෙන ඉන්නකොට කොහොමද තේරෙන්නේ? කියලා ඒ පැත්තට හිත යොමු කරන්න. හිත දුවනවා නම් පොඩ්ඩක් මෙනෙහි කිරීමක් කරන්න. වම කියන මෙනෙහි කරනවා, දකුණ කියන මෙනෙහි කරනවා. ඒකත් මදි වගේ දැනෙනවා නම් ඔසවනවා කියලා එසවීමේ මුළු ක්‍රියාවලියම බලනවා. තැබීමේ මුළු ක්‍රියාවලියම බලනවා. නැත්නම් එසවීමේ, ගෙන යාමේ, තැබීමේ ක්‍රියාවලිය තුනම බලනවා. ඒ වගේ පොඩ්ඩක් ටික වැඩේ සංකීර්ණ කරලා දෙන්න. එතකොට හිතට පොඩ්ඩක් වැඩක් තියෙනවා. හොඳයි. එච්චරයි. වාචික ප්‍රශ්න, මේ ලිඛිත ප්‍රශ්න එච්චරයි. වාචික ප්‍රශ්න ස්වාමීන් වහන්සේ හිත දිහා බලාගෙන ඉන්නකොට ගොඩක් කලාවට අර මොකොත්ම නැති වෙනවා. ඊට පස්සේ දැනෙනවා නිකන් අර ලොකු අවකාශයක් එන්නේ නැහැ නිකන් අර ලොකු වෙනවා කියලා අවකාශය නිකන් අර හෝල් එකක් හැටියට ගත්තොත් ඒක එන්නේ විශාල වෙනවා වගේ. හරි. එතකොට දැන් මම ඉන්නේ ගොඩක් දුර. එතකොට හිත කියන්නේ අර දැන් ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන් ඉන්නවා වගේ. එතකොට ඒක එන්න එන්න වැඩි වෙනවා. හරි. එතකොට සමහර කරට දැනෙනවා නිකන් මං වෙන කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ. හරි. ඒ කියන්නේ දැන් අනිත් සමහර කරට තවත් හිතෙනවා දැන් මේක මත නිකන් අර හිත තියන්න බෑදවත් කියලා. හිත මොකද්ද අන්තිමට කියන්නේ? හිත නිකන් තියන නිකන් අර තනක් නැහැ. අන්න එහෙමත් නිකන් දැනෙනවා. හරි. එතකොට දැන් අත දැන් සමහර දැන් අවස්ථා තුනකදී වගේ නිකන් මට පැහැදිලි නෑ නිකන් කිසිවක්ම නැතුව ගියා චුටි වෙලාවකට. එතකොට මට පැහැදිලි නෑ පොඩි ගැස්මක් වගේ එකක් දැනුණා. ඒක කලින් දැනුණාද පස්සේ දැනුණාද කියන එක මට දැන් කියන්න පැහැදිලි ඒක දැන් මතක නැහැ ඇත්තට මේ මොකක් හරි වුණා කියන එක දැනුණා. හැබැයි නිින්ද ගියත් නෙවෙයි. හරි. එතකොට අර ඒක පැහැදිලි නෑ කලින්ද පස්සේද කියලා. එතකොට දැන් අර හිත නිකන් අර ફોකස් කරන්න බැරිද මන්ද මට කියන්න තේරෙන්නේ ඒ වගේ නෑ අර. ගැටුවක් නැහැ. ඒ කියන්නේ ඔතන ඔතන ඔය පැත්තට යනකොට ඒ කියන්නේ වෙන අරමුණු නිරීක්ෂණය කරනවා වෙනුවට බලන්න තමන්ගේ හිතේ ආතතියක් තොරද කියලා. එහෙමයි. හරි. ඒ ඒ අපි මූල කර්මස්ථානයක් වශයෙන් කියන්නේ අපිට පුළුවන් මෙහෙම හිත අරමුණක් ගත්තොත් ඒ අරමුණේ ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. අරමුණක් අල්ලලා නම් තියෙන්නේ ඒ අරමුණ ඇති වෙන නැති වෙන ස්වභාවය බලනවා. අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. නැත්නම් මේ අරමුණ අල්ලලා ඉන්නකොට මට දැනෙන ඕලාරික ගතිය. දැනෙන මේ මුකුත් අල්ලන්නේ නැති වෙන ගතියයි අරමුණ අල්ලපු ගතිය අතර තියෙන වෙනස. හඳුනාගත්තාම එතකොට අරමුණ අල්ලපු සබහාය නිකන් රළුයි. ඒක තේලා එහෙම තේරුම් අරගෙන මේක අතහැරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අරමුණ අල්ලපු ඇල්ලීම හේතුන් නිසා වෙච්ච දෙයක්. පටිසමුප්පන්නයි කියලා අන්න ඒ ස්වභාවය තේරුම් ගන්නවා. ඊට නාන ප්‍රකාර වලින් යන්න පුළුවන්. ඊට අමතරව තමයි අනිත් ක්‍රමය. කියන්නේ මේ ඇල්ලුවාම තියෙනවා මේ දැනීමක්. ඒ දැනීම හැබැයි පොඩි ආතති ගතියක්. අරමුණක් තුල ග්‍රහණය වීම තුල තියෙන ආතතියක් තියෙනවා. ඒ ඒ ඒ ආතතියට හිත යොමු කරනෝනේ ඒක ආපස්සට අපි තුල يعني ආපස්සට එන ගතියක් තියෙන්නේ. Taman තුලට එන ගතියක් තියෙන්නේ. يعني ආයි අපි එළිය දිහා බලනව වෙනුවට හිත එළියට ගිහිල්ලා ඇල්ලුවාට පස්සේ අපිට මොකද උනේ? හිතට මොකද දැනෙන්නේ? එතකොට දැනෙනවා අන්න මේක හා දුකක්. එතන තියෙන්නේ මහා ආතතිය. ඊට පස්සේ අත්හැරලා දානවා. අයිති මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ දුක තියාගෙන ඉන්නේ මොකටද? ඊට වඩා හොඳයිනේ දුකෙන් තොර වෙනවා. ඉතින් රසී දාත්තලා දාලා ඉතින් කෝල් එකේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මම මේ හදලා තියෙන අමාරුවෙන් අල්ලන්න දෙයිද? අල්ලන්න අවශ්‍ය නැහැ. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ බලන්න හැමතිස්සෙම يعني මේකට සාපේක්ෂව තමයි බලන්න වෙන්නේ. يعني අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න මේ හිත තියෙන්න පුළුවන් ආතතියකින් තොරව ඒ ආතතියෙන් තොරව පොඩ්ඩක් ඉඳලා පුරුදුනාට පස්සේ හිත ඇල්ලුවාම පස්සේ තේරුම් ගන්නවා මෙතන දැන් ආතතියක් තියෙනවා කියලා. තමයි ඒ ආතතිය තවන්ට දැනෙන්න ඕනේ. ආතතියක් ආතතියක් හට ගන්න ආකාරය දැනෙන්න ඕනේ. ඊට පස්සේ තියන් ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ආතතියක්. ඒතර භාවනාව වැඩි මේ කෙරෙන්නේ ආතතිය දුරු වෙන පැත්තට. දුරු කරන ක්‍රම තමයි ඊළඟට හොයන්න වෙන්නේ. කොහොමද දැන් මේ ආතතිය දුරු කරගන්නේ? ඉතින් ඒ දුරු කරගන්න තමාලාට ඉඳගෙන කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉඳගෙන එක තැනකට මෙහෙම වාඩි වෙලා එක තැනකට හිත යදුවොත් තමාට ආතතිය වැඩි වෙන්නත් පුළුවන්. දැන් සම දැන් අපි පටන් ගත්ත විදිහට නෙමෙයි යහට යනකොට තියෙන්නේ. පටන් ගන්න කාලෙදී හිත ඒ කාර්මණක හිර කරන්න වෙනවා. එහෙම. තේරෙනවද නැත්තම් හිත වෙන නන්නතර වෙනවනේ. එහෙනම් අපි කුසල ආරම්භණයක් දීලා මේක හිත හිර කරනවා බලුවන් තරම්. ඊට පස්සේ හැබැයි යාට පෙන්ලා දෙනවා මේ යථා ස්වභාවය පෙන්ලා දෙනවා. මේ හිර කරපු වර්තමාන අරමුණේ ස්වභාවය පෙන්ලා දෙනවා. ඊට පස්සේ ආයෙක තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ අන්න නිදහස් වුණාම පුළුවන් තරම් ආතති පැත්තෙන් බලන්නත් පුළුවන්. ඉතින් ක්‍රම කියන්නේ එක පාට ඉතින් ඔතෙන්ට එන්නත් බෑ. ඉතින් යන්න පුළුවන් එක පැත්තක් වෙයි මම පෙන්වුවේ. එතකොට ඒ කියන්නේ අපි මූලික කරගන්නේ අපිට දැනෙන මෙන්න මේ හිතේ තියෙන يعني අපිටම දැනෙන කය දැන් ඕක ආතතිය කයට දැනෙන්නත් පුළුවන් හිතට දැනෙන්නත් පුළුවන්. يعني කයේ කොහේ හරි හිතන්න අපි නිකන් මොකක්ද දැන් බර කල්පනාවක ඉන්නකොට නැත්නම් අපි මොකක් හරි ප්‍රශ්නයක ඉන්නකොට නිකන් ඔන්න ඔළුව රැලි මේ නඩල රැලි වැටිලා ඇහි බැමි නිකන් උල් කරගෙන නහය උල් කරගෙන මූණ නිකන් දෙක කරගෙන ඉන්නේ. එතකොට ආතති වෙලා තියෙන්නේ. නැත්තම් ඔන දිව තල්ලට සියක් තද කරගෙන දත් මිටි කාගෙන ඉන්නේ. අන්න ආතතිගත වෙලා ඉන්නේ. ඒවා අයින් වෙනවා. ඒවා දුරු වෙන්න ඕනේ. ඒතර ඒ ඒවෙන් තොර තොර වීම තුළ අන්න හිත නිදහස් වෙනවා. හිතේ අතති දුරු වෙනවා. ඊට පස්සේ ඒ ඒ පැත්තට ඒ කියන්නේ ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් නිකම් මේ රෙෆරන්ස් එකක් වගේ කියලා කියන්නේ. මොකද්ද මේ? ඒක තමයි මේකට සංසන්දනය කරන්න තියෙන මේ උපමානය. ඒකට ඒකට සාපේක්ෂව දැන් කොහොමද මම ඉන්නේ? කලින් තිබුණා නිකන් නිදහසක් ආතතියකින් තොර ගතියක්. දැන් ඔන්න ආයි හිතේ දැනෙන නිකන් ඇඹුල් ගතියක්. එපා වෙච්ච ගතියක්. නිපාච්ච නෙමෙයි. ඉතින් අල්ලපු ගතියක්. හිර වෙච්ච ගතියක්. තද වෙච්ච ගතියක්. ඉතින් මේකෙන් අයින් වුණා ආයෙත් හිත නිදහස් කරගත්තා. ඒ ඒකට එන්න ඉතින් කියන්නේ සම්මත නොවන ක්‍රමවලට යන්න වෙනවා සමහරවිට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නේ ආ මෙහෙම වාඩි වෙලා හිත දාගන්න ඕනේ අරමුණකට ඔක්කොම හරි. එහෙම වෙන්නේ නැහැ දැන්. සමහරවිට එහෙම යාම තුල ආයෙ හිත හිර වෙන්න ගන්නවා. වඩලා බලන්න ඒ වෙලාවට. ඕන්න වඩලා බලනවා. හිත එහෙම නිදහස් කරගන්න පුළුවන්ද? එහෙම යන්නේ නැහැ. දැන් ආයෙ ගිහිලා අරමුණක හිර වෙනවා නම් ආයෙ තද වෙනවා නම් තේරුමක් නැහැ. පරයන්ක ඉන්නවට වඩා හොඳයි නැගිටින එක. නැගිටලා සක්මනට යනවා. සක්මනට යනවා. කරනවා. ඒක තමයි. ඒතකොට සක්මනට ගිහලා පොඩ්ඩක් නිකන් ඒත් ඒත් නිකන් පුට්ටක් සමහරවල් නිකන් දැන් ගහක් කොලක් එක්ක ඉන්නකොට දැන් ඒ කියන්නේ වනාන්තරයක ඉඳීමේ තියෙන වාසිය තමයි. කියන්නේ ගහක් කොලක නැහැ අපිව මේ කෙලස් දවන ගතියක්. කියන්නේ පරිසරයේ තියෙන සාමාන්‍ය හිත නිවන ගතියක්නේ. ඉතින් ඒකම ලොකු මේ අපිට තියෙන එකwidehatක ආශිර්වාදයක් වගේ. නිකන් පරිසරයත් එක්ක ඉඳීම තුල නිකන් ගහක් කොළක් දිහා බැලීම තුල සතෙක් සීපාවෙන් දිහා බැලීම තුල අපි නිකන් මේ නගරයට ගිහිල්ලා වෙළඳසැලකට ඉන්නා වගේ නෙමෙයි සුපර් මාකට් එකක ඉන්නා වගේ නෙමෙයි අර වගේ තැනක තියෙන පුළුවන් තරම් අපේ කෙලෙස් අවුස්සලා හිත දූෂණය කරන එකමයි අර වෙයි තියෙන්නේ මේවයි මොකක්වත් නැහැ ඉතින් ඔහේ නිකන් බොහොම ස්වාභාවික පරිසරයේ තියෙන්නේ ඒ ඒ ඒ බඳු ස්වභාවයේ බඳු පරිසරය තුල තියෙන හිත නිවීමක් ඒ පැත්තට හිත දාලා අන්න හිත ආයේ නිදහස් කරගන්නවා මේ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. දැන් බුදුහාඳුරුත් කියලා තියෙනවා හිත නිකන් තද වෙලා හිරලා තියෙනවනේ ඈත බලන්න කියලා කියනවා. තරු දිහා, අහස දිහා, හඳ දිහා බලන්න හිත නිදහස් කරගන්නවා. කියන්නේ හිතට නිකන් අර මේ පැතිරෙන්න දෙන්න දැන්. එක තැන ඉන්නව වෙනකොට ගුලි වෙලා, පටු වෙලා සීමාවකින් වෙනකොට පැතිරෙන්න දෙනවා. එතකොට මම සමහර කාලවල පැත්තකට වෙලා මෙවාඩි වෙලා නිකන් අර ඇස් දෙකත් ඇරගෙන නිකන් ඉන්නවා. එතකොට නිකන් අර කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි එක කරන්න, දිගට කරන්න. වැඩ මේ පැත්ත යන්න. ගැටලුවක් නැහැ. ඒක ඒක මේ පස්සේ අපි බලමු මේ ඔය සූත්‍ර දේශනාවලක් තියෙනවා. ඒ කියන්නේ මේ වචනෙන්ම නැති වුණාට ඒ කියන්නේ දැන් අරමුණු ග්‍රහණය නොකර නිකන් හිස් බැල්මක්. එහෙම එහෙම තමයි. එතකොට හරි පහසුයි. මෙහෙම නෙවෙයි. මීට වඩා පහසුයි. ඒකයි දැන් අර අපි සක්මනේක උනත් සක්මනක් කරද්දී උනත් මුලදිමත් කියන්නේ ඒකයි. සක්මන කරද්දී දැනීම වලට දාන්න. හැබැයි ඇහැ එක තැනකට ලොක් කරන්න යන්න එපා. එක තැනක හිර කරන්න යන්න එපා. එතකොට එතන ආතතිය ඇතියක් හැදෙනවා. සමහරවිට එතන සමාධි වෙන්නත් පුළුවන්. ඒ සමාධිය නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ සක්මනේදී. සක්මනේදී බලාපොරොත්තු වෙන්නේ එතන එතන පාදවල දැනෙන දැනීමටයි හිත යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලදීම පවා. පස්සේ ඉතින් ඒකත් අවශ්‍ය නැහැ. දැන් සහැල්ලුවෙන් තියෙනවා. දිගට යනවා. හොඳයි සාමි. දිගට කරගෙන යන්න. හොඳයි. ගෞරවනීය ඉන්වත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ තුල ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. මේකයි ප්‍රශ්නේ දැන් අපි අපි බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් මේ කොහොමද මේ මමත්වේ නැති කිරීමනේ. දැන් මේ පින්වත් උපාසිකා මාතාවක් මම අහගෙන කියනවා මේ අහගෙන දන්න දෙයක් මම කියනවා ධාතු මානසිකාරය තුලින් මමත්වේ නැති කිරීම. ඒක ගවයගෙයි මස්සලයි මේ උපමාවෙන් ඒක එනවා. ඒක ඒක ඉතින් වාදුවටින් හිතලා ඉතලා මනස වඩලම තමයි මට එන්න ඕන. ඒකට සමහර වෙලාවට ඇත්ත වශයෙන්ම මටත් නොදැනී මම ඉස්මතු වෙන අවස්ථාවල් යෙදෙනවා. ඒ යෙදෙන්නේ මෙහෙමයි. දැන් අපි අර උපමාව ගත්තට ධාතු වශයෙන් හිතුවට එක විට ඊට පස්සේ අපි නිකන් මගේ කියන දැන් යම්කිසි එක මටත් නොදැනුවත් තමයි මට නේ අනික් කාටවත් එහෙම එනවා ඇති. දැන් මගේ පුතා, මගේ පොත, <laughs> මගේ වකරි වාහනේ මගේ කියන මොනවා හරි යම්කිසි දෙයක් එනවා. ඒ අවස්ථාවලදී අපි කොහොමද ඒක අපි මේ නෑ ඒක තමයි. ඒ කියන්නේ අපිට ඕක තර්ක ඥාණයෙන් විතරක් තේරුම් අරගත්තට ආ මෙතන මමෙක් නෑ ඔක්කොම ධාතු ටිකක් තියෙන එක දැන් තර්ක ඥාණයෙන් තේරුම් ගත්තයි කියලා ප්‍රමාණවත් නෑ. ඒක නිකන් මතු පිට තර්ක ඥානයක්, චින්තාමය ඥානයක් පමණයි. ඒක ඒ කියන්නේ ඒක පුංචි වෙලාවයි අල්ලා හිටින්නේ. නමුත් භාවනාමය ඥානයකින් හැමතිස්සෙම නිකන් හිත හිතට මේ හිතට උගන්වනවා මේ ඇත්ත ස්වභාවය පෙන්නලා. ඒක නිකන් કૃතිම කෘතිමව යාට පොවනව නෙමෙයි. ඇත්ත වශයෙන්ම යා අල්ලලා තියෙන දේ යථා ස්වභාවය පෙන්ලා දෙන්න ඕනේ. කියන්නේ මේ වර්තමාන වශයෙන් තියෙන අරමුණක් දීලා එයාට මේ අරමුණ හොඳට විශ්ලේෂණය කරලා බලන්න කියලා එයාටම වැඩේ පවරනවා. ඉතින් ඒක තමයි විපස්සනාවේදී කරන්නේ මුල් කාලෙදී. ඒ කියන්නේ හිත සමාධි කරලා තියගන්න හිතේ සමාධියක් එකට තියෙන්න ඕනේ. සමාධියක් හදාගෙන වර්තමාන වශයෙන් පැන නගින අරමුණක් නැවත නැවත නිරීක්ෂණය කරන්න භාජනය කරනවා. නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න ඉතින් මේකේ තේරෙන්නේ අර තියෙන මොහොතක්වත් පවත්වන්න බැරි ගතියක්. හට ගන්නව නැතිලා යන ස්වභාවයක්. ඒ හට ගැනීම නැතිවීම යෑමකින් යෑම් වලින් නිරන්තරයෙන්ම පෙළෙන ගතියක්. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන්ම පෙළෙන ගතියක්. දැන් මහත්ය හිතන්න මහත්ය අල්ලන් ඉන්න මොකක් හරි දේ හැම තිස්සෙම මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා නම්, ඒතර මේක කොහෙද අල්ලන්නේ? කොහෙද මේක මොන මොන හැඩයක්ද ගන්නෙ? ස්වභාවය වශයෙන් මොන මොන පාටද අල්ලන්නේ? කියලා අන්න හිතට දැන් දැන් ඉන්න අමාරුයි දැන් මේ අල්ලලා තියෙන තැන ඔක්කොම කඩාගෙන යනවනේ. බිඳලා යනවනේ විනාශලා යනවා. දැන් අන්න හිතට තේරෙනවා දැන්. අන්න එහෙම අවබෝධයක් තමයි ටික ටික ටික එන්න ගන්නෙ. ඒ නිසා يعني මමත්වය දුරු කරනවා කියන එකපාරට වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒක يعني ක්‍රමානුකූලව යන්නත් ඕනේ. ඒක බුදුරජාන් වහන්සේ එකපාරට යන්න කියලා නෙමෙයි කියන්නේ. يعني බොහොම يعني ධර්ම මාර්ගයක් ඔස්සේ යන්නේ. يعني මේ හරහා يعني මමත්වයේ වෙනුවට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන පටිසමුපාදයක්. පරිසමුප්පන්න වශයෙන් මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය පෙන්වලා දෙනවා. එතකොට අන්න හිත හිත ප්‍රඥා පැත්තෙන් වැඩෙන්න ඕනේ මේක අතහැරෙන්න නම්. එතකොට බුදුහාඳුරෝ කියනවා මේක අතහරින්න ඕනේ අතහැරෙනවා කියලා. කියන්නේ ඇත්ත ඇති සැටියෙන් තේරුණා නම් අපිට අතහරින්න ඕනේ කියලා හිතන්න ඕනෙත් නැහැලු. ඉබේටම හිතම අතහරිනවලු. ධර්මතාවයක් වශයෙන් අතහැරෙනවලු. ඒ නිසා දිගට කරගෙන යන්න, භාවනා කටයුත්ත කරගෙන යන්න. ඒ වෙනාවේදී හිත සංසුන් හිතකින් මේ වර්තමාන ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ. ඒ ඒ දැකීම තුළම තමයි ප්‍රඥාවක් අවදි වෙන්නේ. දරුවන් සන්නයි. හොඳයි එහෙනම් අදත් අපි පැය කමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් සවස් 5ට අපි ධර්ම දේශනා වාරය සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.